ආනාපාන කර්මස්ථානය ආනාපානයේ විශේෂ ආනිශංස සංයුත නිකාය පහ දෙක 106 පිටුව අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතා බහුලී කතා සන්තෝ චේව පනීතෝච ආසේවනකෝච සුකෝච විහාරෝ uppan uppanneenවා පාපකේන අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරදාපේති වූප සමෙන්ති තේරුම මහණෙනි මේ ආනාපාන සති සමාධිය භාවනා වශයෙන් භාවිතා කරන ලද්දේ බහුලීකృత කරන ලද්දේ ශාන්තද වෙයි ප්‍රණීතද වෙයි කලියුත්තක් ලෙස අඩංගුව පවතිනා වූ පරිකර්ම ආදී හේතු කරුණු කිසිවක් නැති බැවින් මధుරද වෙයි. කායික චෛතසික සුඛය ඇතිවීම හේතු කොටගෙන දිනපතාම සුවය ලබා දෙන්නේද වෙයි. ධාන මාර්ගයෙන් බැහැර නොවි ශේෂ වූ පිළිකුල් කටයුතු උපනෝපන් අකුසල ධර්මයන්ද ෂණයකින් අතුරුදහන් කළ හැකි සංසිඳ විය හැකිද වන්නේය. ආනාපාන භාවනාව ආරම්භය මජ්ක්‍ධිම නිකාය 1 134 පිටුව. ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති තේරුම මහණෙනි මේ ශාසනයේ යෝගාවචර භික්ෂු තෙමේ අරණ්‍යකට ගියේ හෝ වේවා රුක් මුලකට ගියේ හෝ වේවා ශුන්‍යාගාරයකට ගියේ හෝ වේවා පර්යංකයෙන් වාඩි වී උඩුකය ඍජුව තබා සතිය එනම් ආනාපාන කර්මස්ථානය එනම් වූ හුස්ම ඇතුළු වීම පිටවීම යන දෙකට යොමුකොට හිඳී. එවිට එම මහනතෙමේ සතියෙන්ම ඇතුළට ගන්නා හුස්ම රැල්ල ආශ්වාස කරයි. සතියෙන්ම පිට කරන්නා වූ හුස්ම රැල්ල ප්‍රාශ්වාස කරයි. මේ අවස්ථාවේදී ආශ්වාස ප්‍රාශ්වාසය අනුව සතිය අඛණ්ඩ කිරීම පිණිස පුහුණු කළ යුතු දේ චතුෂ්ක වශයෙන් බෙදා වෙන්කොට බුදුරජාණන් වහන්සේ දේශනා වදාළසේක. සංයුත්ත නිකාය පහ දෙක 106 පිටුව ආශ්වාස වශයෙන් චතුෂ්ක හතරක්ද ප්‍රාශ්වාස වශයෙන් චතුස්ක හතරක්ද ලෙසට වීම අනුව දෙකම එකතු කළ කලෙහි ආශ්වාසයේහි 16 ආකාරයක් ප්‍රාශ්වාසයේහි 16 ආකාරයක් වශයෙන් සියල්ල 32 ආකාරයක් අනුව සතිය අඛණ්ඩව පැවැත්වීමට ප්‍රගුණ කළ යුතුය ඇත. විපස්සනා කොටසට පිවිසෙන අවස්ථාවේදී ආනාපාන ධාන ධර්මයන් සමග ප්‍රකීර්ණක සංස්කාර නම් වූ එක්තිසක් වූ භවතලයන්හි පිහිටා ඇති ත්‍රිභූමික සංස්කාර ධර්මයෙන් ත්‍රිලක්ෂණය අනුව දිගින් දිගටම නැවත නැවත විපස්සනා මානසිකාරයට නැංවීමට හැකි විට මෙම දෙතිස් ආකාරයෝද ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ වන්නාහ. මේවා අතුරෙන් ප්‍රථම චතුෂ්කය පමණක් ප්‍රථමයෙන් ලියා දක්වන්නෙමි. සතිමත් විය යුතුය. විසුද්ධි මාර්ගයේ 206 පිටුව. පුට්ඨ පුට්ඨේ කාසේ පන සතින් ඨපෙත්වා භාවනත්සේව භාවනා සම්පජ්ජති. ආශ්වාස ප්‍රාශ්වාසය හැපී යන්නේ හැපීම ප්‍රකටතන පමණක් සතිය පිහිටුවන්නේය. මෙසේ සතිය පිහිටුවා ආනාපාන කර්මස්ථාන භාවනා වඩන යෝගාවචරයාගේ సంతානයේ පමණක් ආනාපාන සති සමාධි භාවනාව සම්පූර්ණ භාවයට පත්වෙයි. ගණන් කිරීමේ ගණනා ක්‍රමය ප්‍රකෘති වූ ආශ්වාසය හා ප්‍රාශ්වාසය හැපීම ප්‍රකට වන නාසික අග්‍රයේ එක පැත්තක නැත්නම් උඩුතල මත තැනක හිත රඳවාගෙන ඇතුල්වීම පිටවීම යයි භාවනා කර බලන්න. මෙනෙහි නොකර භාවනා කළ හැකි නම් මෙනෙහි නොකළ මැනවි. ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි සති අඛණ්ඩවම පවතින ලෙස භාවනා කර බලන්න. මානසිකාර්යය පවත්වන්න. ඉදින් මෙනෙහි නොකර සිටිය නොහැකි නම් ඇතුල්වීම පිටවීම යයි මෙනෙහි කරන්න. මෙලෙස මෙනෙහි කරමින් හැපීමට අවධානය යොමු නොකරන්න. හැපීම ප්‍රකට ස්ථානයේහි ආශ්වාස හුස්ම රැල්ල ප්‍රාශ්වාස හුස්ම රැල්ල අනුව ඇතුළට හා පිටතට සිත ගමන් නොකරවන්න. හැපීම ප්‍රකට තැනට හිත රඳවා ආශ්වාස හුස්ම රැල්ල ප්‍රාශ්වාස හුස්ම රැල්ල අනුව පමණක් භාවනා කරන්න. හැපීම අනුව අවධානය යොමු කළහොත් වෙනත් කර්මස්ථානයක් වනු ඇත. ධාතු කර්මස්ථානයට සමානව යයි. හැපෙන හුස්ම අනුවම භාවනා කිරීම ආනාපාන කර්මස්ථානීය වෙයි. හැපෙන ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම අනුවම හැපෙන තන සිත රඳවාගෙන ඊතා සතිමත්ව භාවනා කරන්න. පරිග්‍රහ කරන්න. එසේ භාවනා කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ තුල භාවනා සිත පැය භාගයක් පැයක් පමණ ශාන්ත ලෙස සමීප ලෙස තහවුරු කරගෙන සිටීනම් හොඳය. වාඩිවන වාරයක් වාරයක් පාසා පැයක් පමණ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි තහවුරුව භාවනා සිත අඛණ්ඩව සමීපව පවතිනම් ඉදිරියට ඇති දීර්ඝ කෙටි වශයෙන් බැලීමට යාගත හැකිය. ඉදින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි භාවනාසිත ශාන්තව සමීපව නොපිහිටයි නම් සිත බහුලව විසිරියයි නම් විසුද්ධි මග්ගේ උපදෙස් දී ඇති පරිදි ගණනා ක්‍රමය ප්‍රයෝගී කරගන්න. 1. ඇතුල් වීම පිටවීම 1යි. 2. ඇතුල් වීම පිටවීම 2යි. 3. ඇතුල් වීම පිටවීම 3යි. මේ ආකාරයෙන් 4 5 6 7 8 යන ලෙසට ගණන් කරන්න. එකේ සිට අට දක්වා හිත බාහිර අරමුණු වලට නොයා ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ මත පමණක් ශාන්තව සමීපව පිහිටන ලෙස සිත පුහුණු කරන්න. මෙසේ එකේ සිට පහ දක්වා හෝ එකේ සිට 10 දක්වා ගණන් කළ හැකිය. 5ට අඩු නොවිය යුතුය. 10ට වඩා වැඩි නොවිය යුතුය. පහත් 10ත් අතර තමා කැමති තැනක ගණනය නතර කළ හැකිය. මෙලෙස ගණන් කරන විට ගණනා ක්‍රමයේ ශක්තියෙන් භාවනාසිත ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි ක්‍රමෙන් ශාන්තව සමීපව තැන්පත් වනු ඇත. ඉඳ ගන්නා වාරයක් පාසා පැය භාගයක් පැයක් පමණ ගණනා ක්‍රමයෙන් ශිත සාන්තව තැන්පත් වූ විට ඉන්සිත මුදාගෙන ඇතුළු වීම පිටවීම වශයෙන් දෙකටම භාවනාව ගෙනියන්න. පෑ භාගයක් පැයක් වේවා ශාන්ත වීමට අදිරන් කොට වාඩි වෙන්න. මේ සාර්ථක වූ විට දිග කෙටි වශයෙන් බැලීමේ පියවරට යාගත හැකිය. එක දීර්ඝ දෙක කෙටි වශයෙන් දැන ගැනීම ආනාපාන ප්‍රථම චතුෂ්ක ක්‍රමය එක දීර්ඝ හෙවත් දිග දෙක රස්ස හෙවත් කෙටි තුන සබ්බකාය හෙවත් සම්පූර්ණ ආශ්වාස කය ආ සම්පූර්ණ පාශ්වාස කය 4. පස්සම් බය එවත් ශාන්ත භාවයට පැමිණීම. මෙලෙස මෙහි පියවර හතරක් ඇත. ඉන් දීර්ඝ කෙටි වශයෙන් අභ්‍යාස කිරීම බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත. දීගං වා අස්සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරන්නේ දීර්ඝව ආශ්වාස කරමීයයි දැනගනි. දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රාශ්වාස කරමීයයි දැනගනි. රස්සං වා අස්සන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. කෙටියෙන් ආශ්වාස කරන්නේ කෙටියෙන් ආශ්වාස කරමීයයි දැනගනි. කෙටියෙන් ප්‍රාශ්වාස කරන්නේ කෙටියෙන් ප්‍රාශ්වාසය කරමීයයි දැනගනි. මජ්ක්‍ධිම නිකායක 135 පිටුවෙන්. යාපන තේසං දීඝ රස්සතා තා අද්ධාන වශයෙන් වේදිතබ්බා. අද්ධාන වසන්ති දීඝ කාලයෙන් වස්සේන. ඉහත සඳහන් අටුවා ටීකාවන්හි ප්‍රකාශ කොට ඇති අයුරු කාලය වශයෙන් දිග ආශ්වාස දිග ප්‍රාශ්වාස දීර්ඝ ලෙසද කාලය වශයෙන් කෙටි ආශ්වාස කෙටි ප්‍රාශ්වාස කෙටි ලෙසද ආශ්වාස ප්‍රාශ්වාසය දැනගත යුතුය. මේ දීර්ඝ කෙටි බව අනුව භාවනා කරන විට හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම ආයාසයෙන් දීර්ඝ කරමින් කෙටි කරමින් භාවනා නොකළ යුතුය. ස්වභාවික ලෙසම ආනාපානය පවත්වමින් භාවනා කරන්න. ආයාසයෙන් හුස්ම ගන්නේ නම් සමාධියට බාධා ඇති වී සමාධිය කැඩේ. ප්‍රථමයෙන් ආශ්වාස ප්‍රාශ්වාස ගණන් කරන ක්‍රමයට හෝ ගණන් නොකරමින් හෝ සති අඛණ්ඩ වී සතිය ශාන්තව තැන්පත් වන ලෙසට උත්සාහ කරන්න. මෙලෙස ශාන්ත බවට සමීප බවට පත් වූ අවස්ථාවේ දීර්ඝ නම් දීර්ඝ බව දැනගන්න. කෙටි නම් කෙටි බව දැනගෙන භාවනා කරන්න. දීර්ඝ කෙටි වශයෙන් මෙනෙහි නොකළ යුතු මෙනෙහි නොකර නොහැකි නම් ඇතුල් වීම පිටවීම අනුව පමණක් මෙනෙහි කරන්න. දීර්ඝ බව කෙටි බව වෙන්වෙන්ව වැටහේ නම් එය ප්‍රමාණවත් වෙයි. කොතරම් දීර්ඝද කොතරම් කෙටිද යයි මැනිය නොයුතුයි. ඒ නිසා සමාධිය කැඩී යා හැකි බැවිනි. ආශ්වාස ප්‍රාශ්වාස දීර්ඝ කෙටි අරමුණෙහි පැයක් දෙකක් ලෙස භාවනා සිත ශාන්තව තන්පත්ව සමීපව පවතින ලෙසට උත්සාහ කරන්න. මෙලෙස භාවනා කරන විට ආශ්වාස ප්‍රාශ්වාස මුළු පරියන්කේ දිගටම දීර්ඝව හෝ වේවා කෙටි හෝ වේවා වැටහුණාට වරදක් නැත. එහෙත් වරක් හුස්ම ගැනීම අනෙක් හුස්ම ගැනීම හෝ බොහෝ විට සමාන වන්නේ නැත. කෙටිවද සිදුවිය හැක. දීර්ඝවද සිදුවිය හැක. සිත පහසුවෙන් තබා ස්වභාවික ලෙස භාවනා කරන්න. මේ දීර්ඝ කෙටි අරමුණ පැයක් දෙකක් ලෙසට ඉඳගන්නා වාරයක් පාසා භාවනා සිත සමීපව තහවුරු වූ කලෙහි ආශ්වාස ප්‍රාශ්වාසයේ මුල මැද අග යන සියල්ල ප්‍රකට ලෙස දැනගන්නා පිණිස උත්සාහ කරන්න. 3 මුල මැද අග දැන ගැනීම සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති ආශ්වාසයේ මුල මැද අග යන සියල්ල ප්‍රකටව දැන ගැනීමෙන් ආශ්වාසය කරන්නෙමි හික්මෙයි ප්‍රාශ්වාසයේ මුල මැද අග යන සියල්ල ප්‍රකටවම දැනගනිමින්ම ප්‍රාශ්වාස කරන්නෙමි යයි හික්මෙයි. මජ්ක්‍ධිම නිකාය 134 පිටුව. ආශ්වාස ප්‍රාශ්වාස දීර්ඝ කෙටි අරමුණෙහි වාඩි වෙන වාරයක් පාසා භාවනාසිත ශාන්තව සමීපව තැන්පත් වූ විට ආශ්වාසය හා ප්‍රාශ්වාසය මුල මැද අග වශයෙන් මුළුමනින්ම ප්‍රකටව දැන ගැනීමට උනන්දුවෙන් භාවනා කරන්න. මේ සඳහා මුලින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි සතිය අඛණ්ඩ වනු පිණිස උත්සාහ කරන්න. පසුව දීර්ඝ කෙටි අරමුණ වශයෙන් සතිය අඛණ්ඩ වනු පිණිස උත්සාහ කරන්න. දීර්ඝ කෙටි අරමුණෙහි සතිය අඛණ්ඩව තහවුරු වී ඇති විට මේ ආශ්වාස ප්‍රාශ්වාස මුලැමැද අග යන සියල්ලම ප්‍රකටව දැනගනු පිණිස උත්සාහ කරන්න. මෙලෙස උත්සාහ කිරීමේදී මෙය මුලය, මෙය මැදය, මෙය අගය යයි මෙනෙහි නොකළ යුතුය. එසේ කරයි නම් සමාධිය කැඩී යා හැකිය. මෙනෙහි නොකර නොහැකි නම් ඇතුළු වීම පිටවීම වශයෙන් මෙනෙහි කරන්න. මුල මැද අග ප්‍රකටවම වැටහෙන තෙක් උත්සාහ කරන්න. මෙසේ මුල මැද අග වැටහෙනම් ප්‍රමාණවත් වෙයි. මේ තුන්වන පියවරේ සිට පජානාති එනම් වෙසසින් දනි යයි නොකියා සික්ඛති එනම් හික්මෙයි යයි දේශනා කොට ඇත්තේය. මෙහි අවධානයට ලක්වේ යුත්ත මෙසේය. මේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි මුල මැද අග යන සියල්ල ප්‍රකටවම දැනගනු පිණිස උත්සුක වීමේදී උත්සාහය අනුව මේ සියල්ලම පැයක් දෙකක් අඛණ්ඩවම දිගට දැනෙන දැන සිටින විට එම ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි සිත සාන්තව වැටී සිටින විට 1 නීවරණ කෙලස් සිත් පෙළට ඇතුල් නොවන ලෙසට රැකීම සංවර වීම අදිශීල ශික්ෂා එනම් සති සංවර විරිය සංවර යැයි කියනු ලැබේ දෙක ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි පය දෙකක් සාවධානව තැන්පත් වූ සමාධිය අදිචිත්ත ශික්ෂාවේයි තුන ආශ්වාස ප්‍රාශ්වාස මුලැමැද අග යන සියල්ල ප්‍රකටව දැනගන්නා ප්‍රඥාව අධි ප්‍රඥා ශික්ෂාවයි. මේ ශික්ෂා තුන භාවනා අතින් සම්පූර්ණ වන ලෙස උනන්දුවෙන් භාවනා කරන්නේයි දැක්වීම පිණිස සික්ඛති යන පදය බුදුරජාණන් වහන්සේ වදාරා ඇතිසේක. විසුද්ධි මග්ග 202 පිටුවෙන්. තවද අස්ස සීසාමීති පස්ස සිස්සාමීති එනම් ආශ්වාස වාතය ඇතුළට ගන්නෙමි. ප්‍රාශ්වාස වාතය පිට කරන්නෙමි. යැයි අනාගත විභක්තියෙන් දේශනා කොට ඇත්තේය. හේතුව මෙසේය. මෙම තුන්වන පියවරෙහි සිට 1. ආශ්වාස ප්‍රාශ්වාසය මුලැමැද අග වශයෙන් සියල්ල ප්‍රකටවම දැනගන්නා ඥානය 2. ආශ්වාස ප්‍රාශ්වාස සියුම් වීම ප්‍රකටව දැනගන්නා ඥානය 3. ප්‍රීතිය සමග ධානාංගයන් ප්‍රකටව දැනගන්නා ඥානය ප්‍රීතිය සමග ධානයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට කරගන්නා ඥානය ත්‍රිභූමික සංස්කාර ධර්මයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේවා ප්‍රකටව විනිවිද දකිනා ඥානය යන මේ වටිනා ඥානයන් පහළ වුණු පිණිස ප්‍රතිපදාවට අනුකූලව උනන්දුවෙන් භාවනා කළ යුතුයයි දැක්වීමට කැමැතිව මේ තැන්හි පටන් ආනාපාන ප්‍රතිපදාව අනාගත විභක්තිය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබ ඇත. ආනාපාන ප්‍රතිපදාවේ චතුර්ථ චතුෂ්කය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් විපස්සනා කොටස බලන්න. 4. ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳීම පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති. ඕලාරික වූ ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාර ධර්මය ශාන්ත වනසේ ආශ්වාස වාතය ඇතුළට ගන්නෙමි හික්මෙයි. ඕලාරික වූ ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාර ධර්මය ශාන්ත වනසේ ප්‍රාශ්වාස වාතය පිට කරන්නෙමි යයි හික්මෙයි. පින්වත් යෝගාවචරය ඔබ හිඳගන්නා වාරයක් වාරයක් පාසා ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහිම සතිය අඛණ්ඩව වනසේ පවත්වන්න. සතිය අඛණ්ඩ වූ පසු එම ආශ්වාස ප්‍රාශ්වාස දිග කෙටි බව ශීඝ්‍රව හා සෙමෙන් සිදුවන බව වැටහීම පිණිස දිගටම උත්සාහවත් වෙන්න. භාවනා සිත එම ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි දීර්ඝ කෙටි බව තහවුරු වන ලෙසට ශාන්තව සමීප පිහිටි විට එම ආනාපාන අරමුණ දීර්ඝවටද මුලැමැදාග ප්‍රකටව දැනගනු පිණිස දිගටම උත්සාහ කරන්න. හුස්ම කෙටි වූ විටද මුලැමැදාගය සියල්ල ප්‍රකටව දැනගනු පිණිස දිගටම උත්සාහ කරන්න. මෙසේ උත්සුක වෙද්දී ආශ්වාස ප්‍රාශ්වාසයේ හැපීම ප්‍රකටවන ස්ථානයේ සිට ඇතුළටද පිටතරද ආශ්වාසය හා ප්‍රාශ්වාසය අනුගමනය නොකරන්න. හැපීම ප්‍රකටවන ස්ථානයේම හිත රඳවාගෙන භාවනා කරන්න. මෙසේ මුලමැද අග සියල්ල ප්‍රකටව දැනගත හැකිවනු පිණිස උත්සාහ කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ පැයක් දෙකක් පමණ හිඳගන්නා වාරයක් වාරයක් පාසා ශාන්ත ලෙස සමීප ලෙස පිහිටන විට එම ආශ්වාස ප්‍රාශ්වාස සියුම් සුමට වේවායයි කැමැති වෙමින් මුලැමැද අග සියල්ල ප්‍රකට වනසේ දිගට උත්සාහ කරන්න. ආශ්වාස ප්‍රාශ්වාස ආයාසයෙන් සියුම් කිරීම සුමට කිරීම නොකළ යුතුය. එසේ කළහොත් සමාධිය කැඩී බිඳී යා හැකිය. විසුද්ධි මාර්ගයේ 203 පිටුවෙන් ඕලාරිකෝලාරිකේ කාය සංඛාර පස්සම් බීති අභෝග සමන්නාහාර මානසිකාර පච්ච වෙක්කනා තේරුම ඕලාරික ඕලාරික වන්නා වූ කාය සංස්කාර නම් වූ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල ඇතුළු කිරීම පිට කිරීම ශාන්ත වේවායයි ප්‍රථමයෙන් සැලකීම එනම් අභෝග සිත නැවත නැවතත් සමාධිගත කිරීම එනම් සවන්නාහාර සිත යෙදීම එනම් මානසිකාර්ය විමසුම එනම් ප්‍රත්‍යවේක්ෂාව නැත්නම් විමර්ශාව යන මේ අභිප්‍රායන් හතර යෙදී ඇත්තේ නම් ප්‍රමාණවත්ය ආනාපානය ආයාසයෙන් සියුම් කිරීමට කටයුතු කිරීමෙන් සමාධිය කැඩී බිඳී යනවාටත් වඩා සිත වෙහෙසට පත්වන්නේය. යෝගියාද වෙහෙසට පත්වන්නේය. ඒ නිසා ආනාපානය සියුම් විය යුතු සාන්ත විය යුතු යන අභිප්‍රාය පමණක් ඇතිව ස්වභාවික ක්‍රමයට දිගටම හුස්ම ගන්න. මෙසේ භාවනා කිරීමෙන් සමාධිය ශක්තිමත් වීමෙන් ආනාපාන හුස්ම රැල්ල ක්‍රමෙන් සියුම් විය හැකිය. මේ සියුම් හුස්ම රැල්ල සමග භාවනාසිත වඩ වඩාත් ශාන්ත වන ලෙසට අරමුණට සමීප වන ලෙසට ශක්තිමත් සතියකින් සමාධිමත් ලෙස භාවනා කරන්න. මේ මට්ටමට සියුම් වූ හුස්ම රැල්ල පරිග්‍රහ කළ හැකි ඊතා ශක්තිමත් සතියත් සියුම් හුස්ම රැල්ල ප්‍රකට ලෙස දත හැකි ඊතා ශක්තිමත් ප්‍රඥාවත් විශේෂයෙන් අවශ්‍යය. මෙලෙස උත්සාහ කරද්දී වරින් වර ආශ්වාස ප්‍රාශ්වාස අප්‍රකට විය හැකිය. හුස්ම රැල්ල සොයතත් නොදැනී යා හැකිය. එවිට මුලින් හැපීම් දැනුණු තන සිත රඳවාගෙන දිගටම ආනාපානය කරන්නෙමයි සිතටගෙන දිගටම නිරීක්ෂණය කරන්න. තමාගේ සති සම්පජඤ්‍ය ශක්තිමත් නොවන නිසා ආශ්වාස ප්‍රාශ්වාස නොවැටහෙන්නේ යයි සලකා මුලින්ම හැපීම ප්‍රකට වූ තනම හිත තබා භාවනා කරන්න. යෝගාවචරයන්ගේ මෙවැනි අවස්ථා පිළිබඳ බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ලෙසට වදාළ සේක. සංයුත නිකාය පහ දෙක 130 පිටුව නාහං භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනං වදාමි. තේරුම මහණෙනි මම ආනාපානය පරිග්‍රහ කළ හැකි සතිය නැත්තා වූ සතිය දුර්වල වූ ආනාපානය ප්‍රකටවම දැනගත හැකි වූ වටහාගත හැකි වූ සම්පජාන ඥානයේ නැති පුද්ගලයාට ආනාපාන සති සමාධි භාවනාව නොවදාරන්නේමි. සිහිනුවණින් පිරිපුන් පුද්ගලයාටම පමණක් ඕනෑම කමටහනක් සාර්ථක වන්නේය. මේ ආනාපාන කර්මස්ථානය හැර අනිත් කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන භාවනා කරන යෝගාවචර පුද්ගලයාට තමාගේ කමටහන් අරමුණ සමාධිය ශක්තිමත් වන තරමට වඩාත් ප්‍රකට වන්නේය. එහෙත් මේ ආනාපාන කමටහන වනාහි ඒ අතින් දුෂ්කරකකි. ඊතා දුකසේ වැඩි යුතු භාවනාවක්ද වෙයි. මහා පුරිස යන ගෞරව නාමය ලබා ගන්නා වූ සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ බුද්ධ පුත්ත නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක යන මේ තුන් උතුමන් වහන්සේලාට නම් මේ ආනාපානය සිත යොදන ගෝචර ස්ථානය වන්නේය. නිරර්ථක නොවන්නේය. මෙය හීන දුර්වල පුද්ගලයාට පහසු කර්මස්ථානයක් නොවන්නේය. විසුද්ධි මාර්ගයේ 210 පිටුවෙන් මෙතෙක් සඳහන් කර කරුණු අරුණුව ආනාපානේ වඩන්න. ইহත කරුණු අනුව මෙතෙක් මානසිකාරයේ පැවැත්වීම කරන්නේ නම් ආනාපාන අරමුණද ශාන්ත වන්නේය, සුකුමද වන්නේය. ඒ නිසා මේට බලවත් සතියක්ද ප්‍රඥාවක්ද අවශ්‍ය වන්නේමය. ආනාපාන නිමිත්ත පහළවීම ආශ්වාස ප්‍රාශ්වාස ඊටමත් සියුම් සුකුමතර වීම නිසා අප්‍රකට වී ගිය අවස්ථාවේ මුලින් ආශ්වාස ප්‍රාශ්වාසයේ හැපීම ප්‍රකටව දැනුණු නාසිකාග්‍රේහි නැත්නම් උඩුතොලෙහි භාවනාසිත ශාන්ත ලෙස තබාගෙන භාවනා කරගෙන යන අවස්ථාවේ සියුම් වූ හුස්ම රැල්ල නැවත දැකිය හැකිය. සති සම්පජාඤ්ඤ ඥාන ශක්තිය වැඩුණු අවස්ථාවට මෙසේ නැවත පත්විය හැකිය. මෙසේ සුකුමතර වූ හුස්ම මත භාවනාසිත ශාන්තව සමීපව අනුගමනය කරන අවස්ථාවේ සමාධිය ශක්තිමත් වූ විට නිමිත්ත මතුවිය හැකිය. මෙය වනාහි බහුලව සිදුවිය හැකි ක්‍රමයයි. පටිසම්භිදා මග්ග පාළියේහි 335 පිටුවේ හා පටිසම්භිදා අට කතාවේ 351 පිටුවේයින් දීර්ඝ කෙටි වශයෙන් භාවනා කරන කොටසෙහිද නිමිත්ත පහළ විය හැකි බව දක්වා ඇත. අතීතයේහි පරිග්‍රහ කිරීම වශයෙන් පාරමී ශක්තිය සම්පූර්ණව ඇති යෝගාවචර පුද්ගලයන්ට මේ දීර්ඝ කෙටි ලෙස පවතින තත්වයේදීද ආනාපානයේ මුලැමැද අග යන සියල්ල ප්‍රකටව දැන ගැනීම සඳහා භාවනා වඩන අවස්ථාවේදීද ආනාපාන හුස්ම රැල්ල සියුම් වන ලෙස පුහුණු කරන තත්වයේදීද යන මේ දීර්ඝ රස්ස සබ්බකාය පස්සම්බය යන වාර හතර තුලදීම නිමිත්ත පහළ විය හැකිය. සමහර යෝගීන්ට ආලෝකය ප්‍රථමයෙන් පහළ විය හැකිය. සමහර යෝගීන්ට ප්‍රථමයෙන් නිමිත්ත පහළ විය හැකිය. එහෙත් ආලෝකයට අවධානය යොමු නොකළ යුතුය. ප්‍රකෘති වූ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම පමණක් අකණ්ඩව සතිය යොමු කොට භාවනා කරන්න. නිමිත්ත පහළවන අවස්ථාවේ ලදරු නිමිත්ත තහවුරු නැති ස්වභාවයක පවතින නිසා නිමිත්තට අවධානය එනම් මානසිකාරය යොමු නොකොට ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල අනුව පමණක් මානසිකාරය පවත්වන්න. ඉතින් දීර්ඝ කෙටි වශයෙන් මෙනෙහි කරන විට නිමිත්ත පහළ වුණි නම් එයට අවධානය යොමු නොකොට සබ්බකාය පටිසංවේදී එනම් ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලේ මුලමැද අග යන සියල්ලෙහි ප්‍රකටව වැටහීම පිණිසද පස්සම් බය එනම් ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලේ සියුම් බව ශාන්ත බව නිවි යාම පිණිසද දිගට පුහුණු කරන්න. මේ අවස්ථාවේ නිමිත්තද ටිකෙන් ටික තහවුරු විය හැකිය. ඉදින් ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලෙහි මුල මැද අග යන සියල්ල ප්‍රකටවම වැටහෙනු පිණිස පුහුණු කරන අවස්ථාවට පැමිණි විට නිමිත්ත පහළ වී නම් එම නිමිත්ත නොබලා ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල සියුම් වනතෙක් පුහුණු කරන්න. සියුම් බවට පත් හුස්ම රැල්ල මත භාවනාසිත ශාන්ත ලෙස සමීප ලෙස තැබිය හැකි වීම අනුව හුස්ම රැල්ලද නිමිත්තද සමානව වෙන් කළ නොහැකි ලෙසද පහළ වූ අවස්ථාවේ මේ සමාධිය වඩා තහවුරු වන ලෙසට දිගටම වඩන්න. ඉදින් ඉහත පැහැදිලි කළ අයුරින් දීඝ එනම් දීර්ඝ රස්ස එනම් කෙටි සබ්බකාය එනම් මුලැමැදාග යන සියල්ල පස්සම්බය එනම් සියල්ල සුකුම වන ලෙස සුකුමතර වන ලෙස හික්මීම යන මේ අවස්ථා හතර ක්‍රමානුකූලව එක් අවස්ථාවෙන් අනෙක් අවස්ථාවට භාවනා කරන්නේ නම් පස්සම්බය අවස්ථාවට පැමිණි විටම නිමිත්ත පහළ වීම වන්නේය. පටන් ගැනීමේ අවස්ථාවේදී මේ නිමිත්තෙහි තහවුරු නැති ස්වභාවය ඇති නිසා නිමිත්ත වෙත අවධානය යොමු නොකොට ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල වෙතට අවධානය යොමු කරන්න. හුස්ම රැල්ලත් නිමිත්තත් වෙන් කළ නොහැකි ලෙසට පහළ වූ විට හුස්ම රැල්ල යනු නිමිත්තය නිමිත්ත යනු හුස්ම රැල්ල යන වැටහීම් මට්ටමේදී නියම වූ ක්‍රමානුකූල තත්වයට පත්වීම වන්නේය. ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල අරමුණු කළ විට නිමිත්තද අරමුණු කළා වන්නේය. නිමිත්ත අරමුණු කර කලෙහි හුස්ම රැල්ලද අරමුණු කළා වන්නේය. මෙසේ සිදුවන විට ක්‍රමය නිවැරදි බව පත් වුණා වන්නේය. දුෂ්කරතා සමහර යෝගාවචර පුද්ගලයන්ට හුස්ම රැල්ල හා නිමිත්ත වෙන් කළ නොහැකිසේ නොවි හුස්ම රැල්ල එකක් නිමිත්ත එකක් වශයෙන් වෙන්වෙන්ව ලැබිය හැකිය. නිමිත්ත නාසිකාග්‍රයේ සිට වියතක් අඩියක් තරම් දුරින් පහළ විය හැකිය. අඟල් එකක් දෙකක් ඈතින්ද පහළ විය හැකිය. විවිධ දුර ප්‍රමාණ වලින් විවිධ සටහන් වලින් හා විවිධ වර්ණ වලින්ද නිමිති පහළ විය හැකිය. ඉහත විස්තර කරන්නට යෙදුන විසුද්ධි මාර්ග අටුවාවෙහි සඳහන් දේ අමතක නොකළ යුතුය. පුට්ටට් පුට්ට පුට්ට කාසේ පන සතින් තපෙත්වා භාවනස්සේව භාවනං සම්පජති එනම් ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලෙහි හැරීම ප්‍රකට විය හැකි නාසිකාග්‍රේ හෝ උඩුතල මත හෝ යන දෙතන අතරින් හුස්ම රැල්ල හැපීම ප්‍රකට දැනෙන තන ආනාපාන පරිග්‍රහ කළ හැකි සතිය පිහිටුවා ආනාපාන කමඨහන වඩන පුද්ගලයාගේ సంతානය තුල ආනාපාන සති සමාධි භාවනාව සම්පූර්ණ භාවයට පත්වෙයි. විසුද්ධි මාර්ගයේ 206 පිටුව. මේ අවස්ථාවේදී මේ අනුශාසනාව අමතක නොකළ යුතුයි. වෙනත් විදියකට කියතොත් මේ නිමිත්තෙහි වර්ණය වශයෙන්ද අවධානය යොමු නොකළ යුතුයි. මේ නිමිත්ත ඇතිව පිහිටන අවස්ථාවේදී නිමිත්තට අවධානය යොමු නොකොට ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල හැපෙන තැන වශයෙන් නාසිකාග්‍රය හෝ උඩුතොල යන මේ දෙකෙන් එක තැනක් සිත පිහිටුවාගෙන ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල අනුව භාවනා කරන්න. ක්‍රමෙන් සමාධිය ශක්තිමත් වූ අවස්ථාවේදී නාසිකාග්‍රයේ හෝ උඩුතොල මත හෝ තහවුරු වන ලෙස සිත පිහිටුවා භාවනා කිරීමෙන් නිමිත්ත ලං වී තහවුරු වනු ඇත. නිමිත්ත හා ආශ්වාස ප්‍රාශ්වාස රැල්ල වෙන් කළ නොහැකි ලෙස ඒකාබද්ධ වූ අවස්ථාවේදී භාවනා ක්‍රමය නිවැරදි බවට පත්වන්නේය. වැලකිය යුතු අථානේන තං නිමිත්තං නේව වන්නකෝ මනසිකාතබ්බං න ලක්කනෝ පච්ච වෙක්කිතබ්බං තේරුම යෝගාවචරය විසින් එම නිමිත්ත වර්ණ වශයෙන් මෙනෙහි නොකළ යුතුයි. ලක්ෂණ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා නොකළ යුතුයි. විසුද්ධි මාර්ගයේ 211 පිටුව. ආනාපාන කර්මස්ථානයේහි පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත යයි නිමිති ආකාර තුනක් ඇත්තේය. 1. පරිකර්ම නිමිත්ත ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාසයේද පරිකර්ම නිමිත්තයයි හැඳින්වෙයි. ආනාපාන කර්මස්ථානය ප්‍රථම චතුෂ්කයෙහි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට ඇති ලෙසම ක්‍රමානුකූලව උත්සාහ කිරීම නිසා සමාධිය බලවත් වූ කාලෙහි භාවනා ශක්තිය හේතුවෙන් පහළවන දුමක් වැනි වූ බොඳ වූ ආනාපාන නිමිත්තද පරිකර්ම නිමිත්ත නම් වෙයි. 2. උග්ඝහ නිමිත්ත භාවනා ශක්තිය හේතුවෙන්ම පහළවන පුලුන් කැටියක් මෙන් වූ තනි සුදු වූ ආනාපාන නිමිත්ත උග්ඝහ නිමිත්ත නම් වෙයි. මේ සාමාන්‍ය ක්‍රමය ලෙස හිත තබා ගන්න අනිකුත් වර්ණයන්ද පහළ වීමට ඉඩ ඇත්තේය. 3. පටිභාග නිමිත්ත භාවනාවේ ශක්තිය නිසාම මතුවී ආ ඉරබටු තරුවසේ දීප්තිමත් ආලෝකමත් ආනාපාන නිමිත්ත පටිභාග නිමිත්ත නම් වෙයි. මෙයද සාමාන්‍ය ආකාරය බව සිතී තබා ගන්න. ආනාපාන කර්මස්ථානයට අනුව භාවනා වැඩිීමේදී දුමක් වැනි වර්ණ ඇති බොඳ වූ පරිකර්ම නිමිත්ත හෝ සුදු පාට උග්ඝා නිමිත්ත හෝ කාන්තිමත් පටිභාග නිමිත්ත හෝ පහළ වූ අවස්ථාවේදී එම නිමිත්තේ වර්ණය මානසිකාරයට නැංවිය යුතු නොවේයි. මේ නිමිති වර්ණය මානසිකාරයෙන් වර්ණ කසින පැත්තට සිත ඇදී යනු ඇත. එසේ නමුත් නියම වර්ණ කසිනේද එලෙස නොලැබිය හැකිය. වර්ණ කසින ලෙස වැඩිය හැකි නිමිති අතරට ආනාපාන නිමිත්ත ඇතුළත් නොවේයි. තද බව, රළු බව, බර බව, මෘදු බව, සිනිදු බව, සැහැල්ලු බව. පඨවි ධාතුවේ ස්වභාව ලක්ෂණයෝය. වැగిරෙන බව, පිඬු කරන බව, ආපෝ ධාතුවේ ස්වභාව ලක්ෂණයෝය. උණුසුම් බව, සිසිල් බව, තේජෝ ධාතුවේ ස්වභාව ලක්ෂණයෝය. තල්ලු වීම, ආධාර වීම වායෝ ධාතුවේ ස්වභාව ලක්ෂණයෝය. මෙසේ මේ සතර මහා භූතයන්ගේ සෝකීය ස්වභාව ලක්ෂණ ඇත. යෝගාවචරයා ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ වැඩිමෙන් ලැබෙන පරිකර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත යන එම නිමිති සියල්ල ස්වභාව ලක්ෂණ වශයෙන් මානසිකාරයට නොනැංවිය යුතුය. මේ ආනාපාන නිමිති සියල්ලෙහි පිහිටා ඇති මහා භූත හතරේ ස්වභාව ලක්ෂණයන්ට අනුව මානසිකාරයේ පැවැත්විය යුතු නොවේයි. එසේ මානසිකාරයේ පැවැත්වුවොත් ධාතු කර්මස්ථානයට වැටෙන්නේය. එය ආනාපානසති භාවනාව නොවන්නේය. ධාතු කර්මස්ථාන භාවනාවට අනුවවෝද ආනාපානයේ ඇති සතර මහා භූත පමණක් මානසිකාරයට නැංවීම ප්‍රමාණවත් නැත. ධාතු කර්මස්ථාන සංක්ෂිප්ත ක්‍රමය අනුව භාවනා කරන විට මුළු ශරීරයම සමස්තයක් ලෙසගෙන එහි සතර මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයන් මානසිකාරයට නැංවිය යුතු වන්නේය. ධාතු කර්මස්ථානයේ විස්තර ක්‍රමයේදී දෙතිස් කොටස් තුල ඇතුළත් එකක් පාසා සතර මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයන් මානසිකාරයට නැංවිය යුතු වෙයි. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන ත්‍රිලක්ෂණය දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය නම් වූ සංස්කාර ධර්ම සියල්ල හා සම්බන්ධයෙන් සාමාන්‍ය ලක්ෂණ නම් වෙයි. යෝගාවචරයා ප්‍රකෘති වූ ආශ්වාස ප්‍රාශ්වාසයේ ඇතුළත් වූ එම ආනාපාන නිමිති සියල්ල සාමාන්‍ය ලක්ෂණ වශයෙන්ද මානසිකාරයේ නොපැවැත්විය යුතුය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණ ප්‍රකට කරන විපස්සනාවට අනුව එකින් එක මෙනෙහි නොකළ යුතු භාවනා නොකළ යුතු හේතුව කුමක්දයත් විපස්සනාව යනු දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නම් වූ පරමාර්ථ ධර්මයන්හි ඇති ත්‍රිලක්ෂණ එකිනෙක මානසිකාරයට නැංවීමේ කාර්යය කි. ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස අනුව පහළ වන ආනාපාන නිමිති සියල්ල සමූහ පඤ්ඤාති සංඨාන පඤ්ඤාති යනාදී වූ විසද නො වූ පඤ්ඤාති ඝණය පඤ්ඤාති ධර්මයන් කුමක් වුවත් ඒවා විපස්සනා ඥානයන්ට ගොදුරු අරමුණු නොවේයි මේ නිසා එම නිමිති සම්බන්ධව සාමාන්‍ය ලක්ෂණයට අවධානය යොමු නොකළ යුතුය මේ නිසා ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කොට ආශ්වාස ඇතිවීම අනිත්‍යයයිද ප්‍රාශ්වාස ඇතිවීම අනිත්‍යයයිද භාවනා කරන්නා බුද්ධ දේශනාවට පිටුපා සිටින්නෙකු සේය. විසුද්ධි මාර්ගයේ 260 පිටුවෙන් අස්සාස පස්සාසෝ චිත්ත සමුට්ඨානාව චිත්තජේ අස්සාස පස්සාස කොට්ටාසේපි ඕජට්ඨමකං චේව සද්දෝ වාති නව විසුද්ධි මාර්ගය 442 පිටුවෙන් තේරුම ආශ්වාස ප්‍රාශ්වාස චිත්ත සමුට්ටාන වෙයි. චිත්තජ ආශ්වාස ප්‍රාශ්වාස කොටා ශයන්හි දු ඕජාව අටවෙනි කොටගත් අෂ්ටකය හා ශබ්දය දැයි රූප නවයක් වෙයි. පින්වත් යෝගාවචරය ධාතු කර්මස්ථාන විස්තර ක්‍රමය සාර්ථකව භාවනා කිරීමට හැකි වූ විට සිත අනුව වන්නා වූ ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස කොට්ටාශයන්හි මහා භූත හතර ඥානෙන් විසඳව දකින්නතෙක් අවධානය යොමු කොට බලන්න. සමාධිය සම්පූර්ණ වී තහවුරු වූ විට රූප කලාප කුඩස් කුඩා කොටස් හමු වීමට දැකීමට ඉඩ ඇත. ඒවා ඥානෙන් විග්‍රහ කොට ධාතු මනසිකාරය පවත්වන්නේ නම් රූප කලාප එක එකක් තුල පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා සද්ද යන නවාකාර රූප ධර්මයන් ඥානෙන් විසඳව දැනගත හැකි වන්නේය. මේ නවාකාර රූප ධර්මයෝ ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනා වැඩිවීමට සුදුසු පරමාර්ථ රූප ධර්මයෝ වෙති. මේවා විසද නොකරගෙන ඥාණයෙන් වෙන්කොට නොගෙන නොදැන නොදක ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාසයේ අඩංගු ආනාපාන නිමිති ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනා වඩන්නේ නම් එය නියම විපස්සනාවක් නොවන්නේ යයි සලකාගත යුතුය. නිමිත්ත සමග ක්‍රීඩා නොකළ යුතුය. විසුද්ධි මාර්ගයේ 83 පිටුවෙන් තේසුහි ආනාපාන නිමිත්තං තාව වඩ්ඩයතෝ වාත රාසියේව වඩ්ඩති ඕකාසන ඕකාසේනවා පරිවර්ජනීනං ඉති සාදීනවත්තා ඕකාසේනව පරිවර්ජිනත්තාන වඩේ තබ්බං තේරුම මේ කර්මස්ථානයන් අතරින් ආනාපාන නිමිත්ත වනාහි වැඩිම සඳහා කටයුතු කරන විට වාත සමූහ වාත රාසිම වැඩි වෙයි. ආනාපාන කමඨහන ආශ්වාස ප්‍රාශ්වාස හැපීම් ප්‍රකට වන තැන සිහිය පිහිටුවා භාවනා කළ යුතුයයි. ඒ ආනාපාන කර්මස්ථානයට ස්ථානය සම්මත කරන ලදී. මේ නිසා වාත රාසි වැඩිම නම් වූ වරද ඇති බැවින්ද හැපීම ප්‍රකට වන තැන ස්ථීර ලෙස සම්මත කරන බැවින්ද ආනාපාන නිමිත්ත වැඩිම පිණිස කටයුතු නොකළ යුතුය. මේ උපදේශ මාලාව සැලකිල්ලෙන් උතුම් කොට සලකා අනුගමනය කළ යුතු වන්නේය. ඒ නිසා පින්වත් යෝගාවචරය ඔබ එම ආනාපාන නිමිත්ත විශාල වනු පිණිස කුඩා වනු පිණිස දීර්ඝ වනු පිණිස කෙටි වනු පිණිස ඈත් වනු පිණිස ලං වනු පිණිස සුදු වනු පිණිස කහ වනු පිණිස රතු නිල් ආදී වශයෙන් වනු පිණිස උත්සාහ නොකළ යුතුය. එලෙස උත්සාහ කළොත් ඔබ ප්‍රාර්ථනා කරන ආනාපාන ධානයට ළඟා විය නොහැකි වෙයි. විශ්වාස නොකරන්නේ නම් ස්වකීය අත්දැකීම් මත උත්සාහ කොට බලත්වා. එවිට මෙය ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි වේවි. නිමිති විවිධ වර්ග මේ ආනාපාන නිමිත්ත වනාහි සියලු යෝගාවචරයන්ටම එක හා සමාන නොවේ. සමහර යෝගාවචරයන්ට සුවපහසු ඇතිව විසුද්ධි මාර්ගය 210 පිටුවෙන් ඉඹුල් පුලුන් මෙන් උග්ඝා නිමිත්තද කපු පුලුන් මෙන් උග්ඝා නිමිත්තද වාත ධාරාවක් මෙන් උග්ඝහ නිමිත්තද උදෑසන තරුව මෙන් උග්ඝහ හා පටිභාග නිමිතිද මිනි කැටමෙන් පටිභාග නිමිත්තද මුතු ඇටයක් මෙන් පටිභාග නිමිත්තද සමහර යෝගීන්ට ගොරෝසු දුෂ්කර ස්පර්ශ ඇතිව කපු ඇටයක් මෙන් උග්ඝහ හා පටිභාග නිමිත්තද හරවත් ලීහුලක් උග්ගහ හා පටිභාග නිමිත්තද ප්‍රකට විය හැකිය. සමහර අයට දික්ව පටුකොට ගෙතු හුයක් මෙන් උග්ගහ හා පටිභාග නිමිත්තද මල් දමක් මෙන් උග්ගහ හා පටිභාග නිමිත්තද ධූම සිකාවක් එනම් දුම්සිලුවක් මෙන් උග්ගහ හා පටිභාග නිමිත්තද පැතිර ගිය මකුළු දලක් මෙන් උග්ගහ හා පටිභාග නිමිත්තද පැතිරී ගිය වලාහක පටලයක් මෙන් උග්ගහ හා පටිභාග නිමිත්තද නෙළුම් මලක් මෙන් රත චක්‍රයක් මෙන් චන්ද්‍ර මණ්ඩලය මෙන් සූර්ය මණ්ඩලය මෙන් ඒ ඒ ආකාරයෙන් උග්ගහ හා පටිභාග නිමිතද මතුවී ප්‍රකට විය හැකිය. ඒවං ඒකමේව කම්මට්ටානං සංඥාතන සංඥානානතාය නානතෝ uppattāti සංයජං හි ඒතං සංඥාං නිදානං සංඥාං පබවං තස්මා සංඥාය නානනාතාය නානතෝ uppattāti වේදිතබ්බෝ සංඥා නානයාති නිමිත්තු පාඨානතෝ පුබ්බේව පවත්ත සංඥානං නානාවිද භාවතෝ තේරුම ඒ පරිද්දෙන් නිමිත්ත වැටහීමට කලින් పూర్ව භාගයේ පැවති සංඥාවන්ගේ නානාභාවය නිසා එකම වූ කමඨහනින් පුද්ගලයාගෙන් පුද්ගලයාටද වේලාවෙන් වේලාවටද විවිධ නිමිති පහළ විය හැකිය. එය සත්‍යකි. මේ ආනාපාන නිමිත්ත ආනාපාන සති සමාධි භාවනා සංඥාවෙන් උපදී. භාවනා සංඥාවෙන් සලකුණු ගැනීමද තුලනය කිරීමද සිදුවේයි. භාවනා සංඥාව නිදාණය කොටද ප්‍රබව කොටද ඇත්තේය. එම නිසා භාවනා සංඥාවන්හි නානා භාවයේ හේතුවෙන් විවිධාකාරයෙන් නිමිති ප්‍රකට වේ. විසුද්ධි මාර්ගයේ 210 පිටුවෙන් ආනාපාන සති සමාධි භාවනාව පරිණත වූ විට නිමිත්ත පහළ වීමට පෙර යෝගාවචරයාගේ సంతාණය තුල නිමිත්ත සම්බන්ධව කලින් ඇසීමෙන් වේවා පොතපත කියවීමෙන් හෝ වේවා නිමිත්ත මේ ආකාරයයි නිමිත්ත සම්බන්ධ විවිධ අදහස් සටහන් සංඥාවන් වරින් වර පහළ විය හැකිය මේ සංඥාවන්හි විවිධභාවය නිසා විවිධ වර්ගයේ නිමිති විවිධ වර්ගයේ රූප සටහන් විවිධ වර්ගයේ වර්ණ පහළ වීමට ඉඩ ඇත නිමිත්ත පහළ වීමෙන් පසුද භාවනා සංඥාව නැවත වෙනස් වීමෙන් නිමිතිවල සටහන් වර්ණ වෙනස් වීම සිදුවේයි. මෙසේ පෙරලි රාශියක් සිදුවන්නේ නම් ධාන සමාධියට පැමිණීමේදී දුෂ්කරතා බොහෝ විය හැකිය. මේ නිසා යෝගාවචර ඔබ නිමිත්ත හා සම්බන්ධ සංඥාවන් අඩුවන ලෙසට උත්සාහවත් වෙන්න. නාසිකාග්‍රයට හෝ උඩුතලට හෝ අවධානය තබා නිමිත්ත මත පමණක් සිත ශාන්තව සමීපව පිහිටන ලෙස උත්සාහ කරන්න. ජලයේ පිරි වීදුරු බඳුනකට දැමූ මණිකක් මුතු ඇටයක් මෙන් නාසිකාග්‍රේ හෝ උඩුතල මත හෝ ලංව පිහිටි නිමිත්ත මත භාවනා සිත අලවා තබා එම නිමිත්ත මත පමණක් සාවධානව තහවුරු ලෙස සිත තබාගෙන මානසිකාර්යය පවත්වන්න. පැයක් දෙකක් යන ලෙසට ශාන්තව සමීපව පිහිටා සිටින ලෙස උනන්දුයෙන් භාවනා කරන්න. උග්ඝහ නිමිත්ත හා පටිභාග නිමිත්ත සාමාන්‍යයෙන් පුළුන් කුට්ටියක් මෙන් ඊතා සුදු පාටට පෙනෙන නිමිත්ත උග්ඝහ නිමිත්තයි. මෙය පැහැදිලි නැත. ඊතාමත් සුදු පාට ඇතිවන විට උදාතරුව ඉරබටු තරුවසේ කාන්තිමත්ව ප්‍රභාස්වරව වීදුරු කුට්ටියක්සේ මණික් කැටයක්සේ ඊතා පැහැදිලි වූ නිමිත්ත පටිභාග නිමිත්ත වෙයි. මණික් කැටයක්සේ ප්‍රකට වන විට අපැහැදිලි මණික් කැටයක්සේ පහළවන නිමිත්ත උග්ඝහ නිමිත්තයි. ඊතා පැහැදිලි මණිකක්සේ පහළවනුයේ පටිභාග නිමිත්තයි. ඉතිරි වූ වර්ණ සම්බන්ධයෙන්ද මේ ක්‍රමයටම අවබෝධ කරගත යුතුයි. ඉහත සඳහන් විවිධ විවිධ නිමිති තුල 11 වන්න ලෙස දක්වා ඇත්තේ දුම් සිලුවක් වැනි වූ නිමිත්තයි. මෙහි දුර්වර්ණ දූම සිකාවක් වශයෙන් ඇත්තේ පරිකර්ම නිමිත්තයි. පුලුන් කැටියක් ලෙසට සුදෝසුදු දුම් සිලුවක් වැනිව පහළ වනුයේ උග්ඝා නිමිත්තයි. දීප්තිමත් සුදු පාට නිමිත්ත පටිභාග නිමිත්තයි. ඇද්දලයක සටහන් නැතිව නාසිකාග්‍රයේ පටන් පිටට පේලියට සමූහ වශයෙන් නිමිති පහළවන විට එම නිමිති පසුපස සිත නොයවා නාසිකාව අගවම ඊතා සමීපව පිහිටි නිමිත්තට සමීපව බැස ගන්නා ලෙස සිත පිහිටවන්න. මෙයට අවධානය යොමු කොට නිරීක්ෂණය කරන්න. ඇතුළට ගලන වාත ධාරාව අනුගමනය නොකරමින් නාසිකාග්‍රයට සමීපව පිහිටා ඇති නිමිත්ත මත පමණක් සිත පිහිටුවන්න. නිමිත්ත සම්බන්ධව දැනගත යුතු සියල්ල දැනගැනුමට ලැබෙනු ඇත. එහෙත් නාසිකාව සමීපයේ පිහිටා ඇති නිමිත්තෙහි පමණක් භාවනාව සිත ගල්වා තැබූසේ තබා ගැනීම වැදගත්ය. එහිම භාවනාසිත පැයක් දෙකක් ලෙසට හිඳගන්නා වාරයක් පාසා ශාන්තව සමීපව පිහිටන විට නිමිත්තද ක්‍රමක්‍රමයෙන් පැහැදිලි බවට හා ප්‍රභාස්වර බවට පත්වනු ඇත. විශේෂයෙන් ප්‍රභාස්වර නිමිත්ත පටිභාග නිමිත්තය. මෙසේ පටිභාග නිමිත්ත ප්‍රකට වීමේ පටන් එම යෝගාවචර පුද්ගලයාගේ సంతානයේ නීවරණ දුරවන්නේය. නීවරණ වලින් බැහැරව සිත තැන්පත් වන්නේය. ආනාපාන සතියද එම පටිභාග අරමුණේම යෙදී යොමු වී පවතින අතරම සමීපව පිහිටා සිටී. භාවනාසිත උපචාර සමාධිය මගින් ආනාපාන පටිභාග අරමුණෙහි මනාව පිහිටයි. මෙය විසුද්ධි මාර්ගයේ පිටුව 211යි උපුටා ගන්නා ලදී. එම අවස්ථාවේදී යෝගාවචරයා නිමිත්තෙහි කපුපුලුන්සේ උදාතරුවසේ ප්‍රකට වූ සුදු වර්ණය අනුව සිත නොයදිය යුතුය. අවධානය යොමු නොකළ යුතුය. ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ අනුවද සිත නොයදිය යුතුය. සලකිය යුතු උග්ඝා නිමිත්ත පටිභාග නිමිත්ත වශයෙන් තහවුරු වී හුස්ම රැල්ලහා නිමිත්ත එකක්සේ පැමිණ එම නිමිත්ත මත සිත ශාන්තව සමීපව පිහිටීමට උත්සාහ කළ යුතු අවස්ථාවේ වරක නිමිත්ත බලමින්ද වරක හුස්ම රැල්ල බලමින්ද භාවනා නොකළ යුතුය ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල කිසිසේත් නොබලා ආනාපාන නිමිත්තටම සිත යොමු කරවන්න ඉදින් නිමිත්ත නොපෙනී නැති වී ගියේ නම් එහිදී ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලට රැල්ලට හිත යොමා භාවනා කරන්න. නැවත පටිභාග නිමිත්ත පහළ වී ආවේ නම් නිමිත්ත තහවුරු වූ විට නිමිත්තට පමණක් සිත යොදා දිගටම භාවනා කරන්න. මෙලෙස භාවනා කිරීමෙන් නිමිත්තද තහවුරු වී ක්‍රමක්‍රමයෙන් උපචාර සමාධිය පහළවන්නේය. හුස්ම රැල්ල හා නිමිත්ත යන දෙකම අනුව සම අවධානය යොමු කරමින් භාවනා කළහොත් සමාධිය මෝහත් තියුණු නොවි පවතිනු ඇත. දුර්වලව වැටීමටද ඉඩ ඇත. මේ ගැන සැලකිලිමත් වන්න. ඇත්ත වශයෙන්ම චක්‍රවර්තී රජකුමරෙකු පිළිසඳගත් රාජමහේසිකාවක තම චක්‍රවර්තී දරුගැම රකින්නාසේ පලිඟු කරඬුවක බහා තබූ ස්වර්ණාභරණයක් නැති නොවන ලෙස රකින්නාසේ ගොවියෙකු තම කිරි විදන ගොයම රක්නාසේ. එම ආනාපාන පටිභාග නිමිත්ත ආරක්ෂා කරගන්න. මෙයටම බොහෝ වාරයක් නැවත නැවත අවධානය යොමු කරවන්න. මෙසේ අවධානය යොමුකොට එම උපචාර සමාධිය නැති නොවන ලෙසට සැලකිලිමත් වන්න. වීරිය හා සමාධි, සද්ධා හා ප්‍රඥා යන මේවා සමවන ලෙසට සතියෙන් ආරක්ෂා කොට පංච ඉන්ද්‍රිය සමබර වනසේ උත්සාහ කරන්න. මෙසේ උනන්දුවෙන් භාවනා කරන්නේ නම් එම ආනාපාන පටිභාග නිමිති අරමුණ පාදක කොට චතුර්ථ ධානය හෝ පංචම ධානය හෝ තෙක් වැඩිය හැකිය. ඉන්ද්‍රිය ධර්ම පහ සමවන ලෙසට පුහුණු කිරීම ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥායයි ඉන්ද්‍රිය ධර්ම පහකි. මේ වනාහි යෝගාවචර පුද්ගලයාගේ චිත්ත ප්‍රවාහය නීවරණය වෙත ගෙන යන්නා වූ සමතයානික මාර්ගය විදර්ශනා යානික මාර්ගය යන මාර්ග දෙකින්ම බාහිරයට නොපෙරළි නියම තහවුරුවක් ආරක්ෂාවක් ලබා දෙන්නා වූ බල පහකි ඒ තුලින් ශ්‍රද්ධාව යනු ත්‍රිවිධ රත්නය කර්මය හා කර්මඵල ආදී විශ්වාසයේ තැබිය යුතු වූ සද්ධේය වස්තුන් කෙරෙහි විශ්වාසයයි පිළිගැනුමයි ඇදහිීමයි බුදුරජාණන් වහන්සේගේ බෝධි ඥාන සම්භාරය මත විශ්වාසය ඇදහිීම විශේෂයෙන් තිබිය යුතුය බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක මුසුව කල්පනා කරමින් නොපිලිගන්නා සුළු භාවය කියාපාන විට යෝගාවචර ඔබ භාවනාවෙන් පිරිහෙයි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල ඥාන නිර්වාණය පර්යාප්ති යන දස ධර්මය මතද පූර්ණ පිළිගැනීම විශේෂයෙන් අවශ්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පර්යාප්ති ධර්මය භාවනාවට මඟ පෙන්වන ධර්මයකි. මේ ධර්මය මත ශ්‍රද්ධාව සම්පූර්ණ වීම විශේෂයෙන් අවශ්‍යය. ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම මත භාවනා කිරීමෙන් ධාන ලැබේය යන මෙය සත්‍යක්ද නැද්ද? පුලුන් රොදක් ලෙසට පහළවන උග්ඝා නිමිත්ත හා අයිස් කැට වීදුරු කැට පලිඟු කැටසේ ඊතා පැහැදිලිව පටිභාග නිමිත්ත පහළවීම යන මෙය ඇත්තද නැත්තද යන ලෙසට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නොපිලිගන්නා අශ්‍රද්ධාව බලවත් වීමෙන්ද අද කාලයේ ධාන නොලැබිය හැකියයි කාල විපත්ති ලෙසට සැලකීමෙන්ද ඔබගේ ශ්‍රද්ධාව පිරෙන්නේය. මෙසේ දුර්වල වූ ශ්‍රද්ධාව ඔබගේ සමත භාවනා සිත සමතයානික මාර්ගය මගින් පෙරලී යා නොදීම පිණිස තහවුරුවක් ආරක්ෂාවක් කළ නොහැකි වන්නේය. සමාධි කම්මිකස්ස බලවතීපී සද්ධා වට්ටති ආනාපාන කමඨහන වැනි වූ සමාධි භාවනාවක් වඩන සමාධි කම්මික යෝගාවචරයා හට ශ්‍රද්ධාව බලවත් වීම අවශ්‍යය. විසුද්ධි මාර්ගය 96 පිටුවෙන්. ආනාපාන සමත භාවනා වැඩිීමේදී ඇතුළු වීම පිටවීම යයි අවධානය යොමු කිරීම නිසා කෙසේ ධානයක් ලැබේදයි නොසිතන්න. අද්දා සම්මා සම්බුද්දේන උත්තවිදි ඉවසති සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ක්‍රමය ඒ අයුරින්ම සපිරීමට ලැබේවා යයි අදහාගෙන ශ්‍රද්ධාව මුල් කරගෙන ආනාපාන භාවනාව කරන්න. තවදුරටත් ඇදහිීමට සුදුසු සද්දේය වස්තු નિરાයාසයෙන් පිළිගැනීම ශ්‍රද්ධා අධිමෝක්ෂ කෘත්‍යයි. විශේෂයෙන් ආනාපාන භාවනාව ගැන નિરાයාසයෙන් පිළිගන්නා ශ්‍රද්ධා අධිමෝක්ෂ කෘත්‍ය ඊතා ප්‍රකට වීම නිසාද පඤ්ඤේන්ද්‍රයේ අපිරිසුදුකම නිසාද වීරය සති සමාධි ඉන්ද්‍රියන් දුබල වීම නිසාද ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඊතා බලවත් වන්නේය එවිට වීරය ඉන්ද්‍රියට තමාහා යෙදෙන චිත්ත චෛතසික නම් වූ සංප්‍රයුක්ත ධර්මයන් ආනාපාන පටිභාග නිමිත්ත වැනි වූ සමත අරමුණ වෙතින්ද ඇදවැටි නොයාම පිණිස ඔසවා තැබීම නම් වන පග්ඝහ කෘත්‍යද සතීන්ද්‍රියට ආනාපාන පටිභාග නිමිත්ත වැනි වූ සමත අරමුණ ඥානය තුල ප්‍රකටව පහළ කරවීමේ උප ဋ ාණ කෘත්‍යද යන දෙක පැවැත්විය නොහැකි වෙයි. සමාධි ඉන්ද්‍රියට ආනාපාන පටිභාග නිමිත්ත වැනි වූ සමත අරමුණෙන් බාහිර අරමුණු කරා සිත නොයනු පිණිස රකින්නා වූ අවික්ෂේප කෘත්‍යද නොපැවැත්විය හැකි වෙයි. පඤ්ඤේන්ද්‍රියට ආනාපාන පටිභාග නිමිත්ත වැනි වූ සමත අරමුණ විනිවිද දැන දැක එම දස්සන කෘත්‍ය කිරීමට නොහැකි වෙයි. මේ නිසා පරමාර්ථ ධර්ම ස්වභාවය නුවණින් කල්පනා කිරීමෙන්ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශක්තිමත් කරගන්නා වූ ආනාපාන පටිභාග නිමිත්ත වැනි සමත අරමුණට මානසිකාර්ය යොමු නොකිරීමෙන්ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය දුර්වල කල යුත්තේය. ඉදින් වීරය ඉන්ද්‍රිය එනම් භාවනා කිරීමේ උත්සාහය බලවත් වීමෙන්ද ශ්‍රද්ධා සති සමාධි ප්‍රඥා යන මේවාට අදිමෝක්ක කෘත්‍ය, උප ဋ ාණ කෘත්‍ය, අවික්කේප කෘත්‍ය හා දස්සන කෘත්‍ය යන කෘත්‍යයන් එකින් එක පැවැත්විය නොහැකි වන්නේය. මේ නිසා පස්සද්දි, සමාධි, උපේක්ඛා යන සම්බොජ්ජංගයන් පහළවීම පිණිස ආනාපාන පටිභාග නිමිත්ත වැනි වූ සමත අරමුණ මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටන අයුරු උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් අධිකව තිබුණු වීරිය ඉන්ද්‍රිය අඩු වන්නේය. සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රියන්ද අධිකව ඇත්තේ නම් මේ ක්‍රමයටම වටහා ගනිත්වා. මෙහිදී සද්ධාව හා ප්‍රඥාවද සමාධිය හා වීරියද යන මේවා සම බවට පත් කිරීම ඥානවන්ත සත්පුරුෂයෝ අගය කරත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වී ප්‍රඥාව දුබල වී නම් මුද්දප්පසන්න නම් වන නිෂ්ප්‍රයෝජන වස්තුන් පිළිබඳව අගය දකින තත්වයට පත්විය හැකිය. තීර්ථක ශිෂ්‍ය ශ්‍රාවකයන්සේ අගය නොකළ යුතු අගය කිරීමට නොගැලපෙන වස්තු අගය කරනවා විය හැකිය. දේව විශ්වාසය අගය කිරීම වැනි දේවල් මෙයින් කියවෙයි. ප්‍රඥාව බලවත් වී ශ්‍රද්ධාව දුර්වල වීමෙන් කෛරාටික පක්ෂයට වැටෙන්නේය. නියම ලෙස ප්‍රායෝගිකව පුහුණු නොකර විවේචනය පමණක් බහුලව කරන්නෙක් විය හැකිය. බේත් නිසා ඇති වූ රෝගයට ප්‍රතිකාර කිරීමට දුෂ්කර වන්නාසේ එම පුද්ගල වර්ගයාටද ප්‍රතිකාර කිරීම ඊටා දුෂ්කර විය හැකිය. කතා බහුල වීමෙන් වංකව වැඩ කරන්නෙක් විය හැකිය. නොවැළැක්විය හැකි හබයක් ඇතිනම් බල්ලත් නොමරා පොල්ලත් නොකඩා යන ක්‍රමය පිළිගෙන පුහුණු කරන්නටද ඉඩ ඇත. හොඳයි නම් තමා නමුත් යන ලෙසට කතා කිරීමෙන් කටයුතු හමාර කළ හැකිය. බුදුබණට පිටුපාන්නෙක් වන්නේය. ශ්‍රද්ධාව හා ප්‍රඥාව යන ධර්ම දෙක සම වූ විට රත්නත්‍රය කර්මය හා කර්මඵලය ආදී ඇදහිය යුතු ඇදහිය හැකි සද්දේය වස්තු පිළිගත හැකි වන්නේය. ආනාපාන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි පුහුණු කළ විට පාරමී ශක්තියද මුදුන්පත් වූ විට ආනාපාන පටිභාග නිමිත්තට එළඹීමට හැකි වේ යයි පිළිගනී. එනම් ධානයට එළඹිය හැකියයි පිළිගනී. මෙසේ පිළිගතිය යුතු වස්තුන් පිළිගත්තා වන්නේය. මේ පිළිගන්නා සුළු ශ්‍රද්ධාව ඇතිව ප්‍රායෝගිකව ආනාපාන ප්‍රතිපදාව පුහුණු කරන විට ඥානය මගින් ආනාපාන පටිභාග නිමිත්තද ප්‍රකටව හා පැහැදිලිව දැකගත හැකිනම් ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමභාවයට පත් වූවා වන්නේය. වෙනත් ආකාරයට විස්තර කළහොත් සමාධිය බලවත්ව වීරිය දුබල වී නම් සමාධිය කුසීත වූයේ කෝසජ්ජතාවයට ප්‍රියකරන තත්වයට පත්වෙයි. යෝගියාගේ චිත්ත ප්‍රවාහය අලසකම නම් වූ කෝසජ්ජ ධර්මය මගින් වසාලන්නට හැකිය. වීරිය බලවත්ව සමාධිය දුබල වී නම් සිත විසිර යමින් උද්දච්චයට නැඹිරවනු ඇත. එවිට යෝගාවචරයාගේ සිත් සන්තතිය උද්දච්චයෙන් ආතුර විය හැක්කේය. සමාධිය අධික නම් කෝසජ්ජේද වීරිය අධික නම් උද්දච්චේද ඇතිවේ. සමාධිය හා වීරිය සමබවට පත් වූ විට එම සමාධිය අලසකම නම් වූ කෝසජ්ජයට ඇතුළු වීමට ඉඩ නොදෙන්නේය. සමාධිය හා සමබවට පත් වූ එම වීරිය සිත විසිරුවන උද්දච්චයට ඇතුළු වීමට ඉඩ නොදෙන්නේය. ඒ නිසා සමාධි වීරිය යන දෙක සමවන ලෙසට කටයුතු කරන්න. සමාධිය හා වීරිය සමවන විට අර්පණා ධාන පහළවනු ඇත. සමත කමඨහන් භාවනා කරන සමාධි කම්මික පුද්ගලයාට බලවත් ශ්‍රද්ධාව තිබිය යුතුයි. ආනාපාන පටිභාග නිමිත්ත අරමුණු කොට සමාධිය දියුණු කළ හැකි නම් ඒකාන්තයෙන්ම අර්පණා ධානයට ළඟා විය හැකියයි අදහා අරමුණට නොපැකිලව බැස ගන්නා අයුරින් නිදහස්ව තීරණය කිරීමේ ශක්තිය හේතු කොටගෙන අර්පණා පටිභාග නිමිත්ත අරමුණට වැද ගැනීමෙන් අර්පණා ධානයට පත්වන්නේය ධානය වනාහි සමාධිය ප්‍රදාන කොට ඇතිවන්නකි විපස්සනා භාවනා වඩන යෝගාවචරයාට ප්‍රඥාව බලවත් විය යුතුය එලෙස බලවත් වූ විට යෝගාවචර පුද්ගලයාට ත්‍රිලක්ෂණය පැහැදිලිව දැන දැක ගන්නා ලක්ෂණ ප්‍රතිවේද ඥාණයට පත්විය හැක්කේය. සමාධි ප්‍රඥා දෙක සමවීමෙන් ලෞකික අර්පණා ධාන පහළවීම වන්නේය. එහෙත් සමත විපස්සනං යුගනන්දං භාවේති එනම් සමතය හා විදසුන් යුගනද්ද කොට භාවනා කරයි යයි දේශනා කොට ඇති නිසා ලෝකෝත්තර අර්පණාවද මේ සමාධි ප්‍රඥා දෙක සමාන වීම හේතු කොටගෙනම පහළ විය හැකියයි අවශ්‍යතාව දක්වා ඇත. සති වනාහි ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමකිරීම සමාධිය හා වීරිය සමකිරීම යන කෘත්‍යයන් සඳහා දිගටම අඛණ්ඩව පැවතිය යුතු ධර්මතාවයකි. සතිය දිගටම කොතනදීත් කවර කලකදීත් බලවත්වම තිබිය යුතුය. ඒකාන්තයෙන් සතිය උද්දච්චයට පක්ෂ වූ අතිශයෙන් අධික ශ්‍රද්ධාව අධික වීරය හා අධික ප්‍රඥාව ආදීන්ගේ ශක්තිය හේතුවෙන් භාවනාසිත උද්දච්චයට වැටීමෙන් ආරක්ෂා කරයි. අලසකමට මිත්‍රපාක්ෂිකව සිටින සමාධිය හේතුවෙන් කෝසජ්ජය දෙසට වැටෙනු විටද සිත ආරක්ෂාව ලබා දෙයි. එසේ නොවැටීමටද ආරක්ෂාව සලසන්නේය. මේ නිසා සියලුම ව්‍යංජනවලට ලුණු දැමීම අවශ්‍යසේම සියලුම රාජකීය කටයුතු සඳහා සියලුම කෘත්‍යයන් සඳහා දක්ෂ වූ අමාත්‍යයෙකු සේද සියලුම කර්මස්ථාන සඳහා ලීනව භාවනා කටයුත්තේ සිත පිරිහි කිය විටද භාවනා අරමුණෙන් සිත බාහිරට යන උද්දච්ච අවස්ථාවේදීද සතිය අවශ්‍යය. ඒ නිසා අතීත අටුවා කතාවන්හි මෙසේ ප්‍රකාශ කොට ඇත. සතිය සෑම භාවනා කටයුත්තකටම අත්‍යවශ්‍යයි බුදුරජාණන් වහන්සේ වදාළසේක. මක් නිසාදයක් භාවනා කුසල්සිත සතිය මගින් ආරක්ෂාව ලබන්නේය. තවම ලං නො වූ ධර්මයන් වෙත ළඟාවීමට නොදන්නා ධර්මයන් දැනගැනුමට භාවනා කුසල්සිත සතියේ පිහිට ලබයි. සතිය නොමැතිව භාවනා කුසල්සිතෙන්ම පමණක් විශේෂ ධර්ම ලබා ගැනීමට දැනගැනුමට පොහොසත් නොවන්නේය. වෙනත් විදියකට සතිය භාවනා අරමුණෙහි නොපෙනී යා නොදී රකබලා ගැනීමට පොහොසත්ය. භාවනා සිතද භාවනා අරමුණද ගෙලිහි යා නොදී රකගන්නේය. එම නිසා මේ සතිය විපස්සනා ඥානයෙන් සලකා බලන මානසිකාරයේ පවත්වන යෝගාවචර පුද්ගලයාගේ ඥානෙහි භාවනා අරමුණ හා භාවනාසිත රැකබලා ගත හැකි ස්වභාව ධර්මයක් යයි ප්‍රකට වන්නේය. සතියෙන් තොරව භාවනාසිත ඔසවා තැබීමක් හෝ කෝසජ්ජයටපත් වූ චිත්ත ස්වરૂපය සමනය කිරීමක් හෝ නොකළ හැකිය. මේ නිසා බුදුරජාණන් වහන්සේ සතිය සබ්බත්තික එනම් සම විටම අවශ්‍ය අත්‍යවශ්‍ය යයි දේශනා කොට වදාළසේක. බොජ්ජංග ධර්ම 7 සමකිරීම සඳහා පුහුණුව ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ අමතක නොකරවන මතක් කරවන නැවත නැවතත් පරිග්‍රහ කරන සතිය සති සම්බොජ්ජංගයයි ආනාපාන පටිභාග අරමුණේ විනිවිද දැනගන්නා වූ ප්‍රඥාව ධම්මවිචය සම්බොජ්ජංගයයි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණේ සප්ත බෝධ්‍යාංගයන් පරිපූර්ණ වනසේ නොඅඩු වනසේ සම වනසේ උනන්දුයෙන් භාවනා කිරීම විශේෂයෙන් ධම්මවිචේ සම්බොජ්ජංගය වීර සම්බොජ්ජංගය පහළ වනසේ උත්සාහයෙන් භාවනා කරන වීරය විරිය සම්බොජ්ජංගයයි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි ප්‍රමෝදය නම් වූ සතුට ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයයි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි චිත්ත චෛතසිකයන් ශාන්ත වන පස්සද්ධිය පස්සද්ධි සම්බොජ්ජංගයයි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි භාවනාසිත ශාන්තව සමීපව තැන්පත් වන බව නම් වූ සමාධිය සමාධි සම්බොජ්ජංගයයි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණේ භාවනාසිත උද්දච්චයට හෝ ලීන බවට නොයන ලෙසට සමභාවයට පත් කරන తත්‍ර මංජ තත්තාව උපේක්ඛා සම්බොජ්ජංගයයි මේ උතුම් බොජ්ජංග ධර්ම හත සමෝන ලෙසට වැඩි යුතුය ඇත. වීරය ඊතා අධික ලෙස දුර්වල වීම වැනි හේතු නිසා භාවනාසිත ආනාපාන පටිභාග නිමිත්ත වැනි වූ කර්මස්ථාන අරමුණෙහි පසුබාන්නේය. සිත පිරිහි යා හැකිය. එම අවස්ථාවෙහි පස්සද්දි සමාධි උපේක්ඛා යන බොජ්ජංග ධර්මයන් නොවැඩිය යුතුය. ධම්මවිචය, වීරය, ප්‍රීති යන බොජ්ජංග ධර්ම තුන වඩන්න. මෙලෙස වැඩිවීමට සිත සම්පහන්සනය කිරීම යයි කියනු ලැබේ. මෙමගින් ලීන වූ සිත ඔසවා තැබීමක් වෙයි. අධික උත්සාහයෙන් භාවනා කිරීම වීරිය අධික වීම යන හේතු ධර්ම නිසා භාවනාසිත උජ්ජච්චයට පත්වන්නේය නොසන්සුන් වන්නේය මෙවැනි අවස්ථාවන්හි ධර්ම විචය, වීරය, ප්‍රීති යන බොජ්ජංග ධර්මයන් නොවැඩිය යුතුය. පස්සද්දි සමාධි උපේක්ඛා යන බොජ්ජංග තුන වඩා බලන්න. අධිකව සක්‍රිය වූ නොසන්සුන් වූ සිත නිග්‍රහ කළ යුතුය. බෝධි නම් වූ ආර්ය මාර්ග ඥාන ලබා ගැනීමට හේතු වන කරුණු බැවින් මේ ධර්මතා හතට බොජ්ජංගයයි කියනු ලැබේ. මේ වනාහි පංච ඉන්ද්‍රිය හා සත්ත්‍ය බොජ්ජංග ධර්ම සමකිරීම සම්බන්ධ ක්‍රියාමාර්ගයේ සංක්ෂිප්ත ක්‍රමයයි. මනෝ ద్వාරයේ හෙවත් පැහැදිලි භවාංග සිත අංගුත්තර නිකාය 1 18 පිටුව සහ 34 පිටුවෙන් පබස්සර මිදං භික්ඛවේ චිත්තං පබස්සරಂತಿ පණ්ඩරං පරිසුද්ධං චිත්තං තීති භවංග චිත්තං ইহත සඳහන් pāli හා අටුවා ක්‍රමයට අනුව භවංග සිත වනාහි ප්‍රභාස්වරය පැහැදිලිය මෙයට මනෝද්වාරං පන භවංගති පෞච්ඡති යන අභිධම්මත්ත සංග්‍රහ පාඨය අනුව මනෝද්වාරය යයි කියනු ලැබේ ප්‍රථම ධානයට ධානයට පිවිසීමට කැමැති යෝගාවචරයා හට මේ භවාංග මනෝ ප්‍රසාදය මනෝ ద్వාරය පරිග්‍රහ කළ හැකි වීම ඥානෙන් විශේෂයෙන් දැනගත් බව අවශ්‍යය මජ්ක්‍ධිම නිකාය 3 135 පිටුවේ අනුපද සූත්‍රයේහි සරියුත් ස්වාමීන් වහන්සේට ධාන අංගයන්ද සමග ධාන ධර්ම නම් වූ ධ්‍යාන නාම ධර්ම සංග්‍රහය එකක් පාසා ඥානෙන් විශේෂයෙන් දැනගැනුමටද ප්‍රකටව දැනගැනුමටද මේ ධර්මයන්හි ඇතිවීම පැවතීම නැතිවීම ප්‍රකටවම දැන විදර්ශනා භාවනාවට නැංවීමටද හැකි වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. අටුවාචාරීන් වහන්සේලා වත්තාරම්මනං පරිග්ගහිත්තත්තාය යනුවෙන් වස්තු ద్వාර හා අරමුණු එකට පරිග්‍රහ කොට මේ ධාන නාම ධර්මයන් විදර්ශනානුකූලව භාවනා කිරීම මගින් මෙලෙස මානසිකාර්යය පැවැත්විය හැකි බව දක්වා ඇත. ප්‍රඥාව සම්බන්ධයෙන් අගතන්පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් පවා උතුම් කොට සලකා අනුගමනය කරන ලද මේ උපදෙස් වනාහි ධානාංගද ධාන නාම ධර්මයන්ද පරිග්‍රහ කර විශේෂ ඥාණයෙන් පිරිසිදු දන විදර්ශනා කරනු කැමැති පින්වත් යෝගාවචර ඔබට අගය නොකර නොසිටිය හැකි ගෞරවයෙන් ප්‍රමුඛතාවයේ තබාගෙන අනුගමනය කළ යුතු අනුගමනයට වටිනා සම්ප්‍රදානුකූල උපදෙස් වෙයි. පින්වත් යෝගාවචරය ඔබ ඊතා පැහැදිලි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි භාවනාසිත පැයක් දෙකක් වශයෙන් ශාන්තව සමීපව පිහිටවනු පිණිස සමාධිය වඩන අවස්ථාවේදී මේ ආනාපාන පටිභාග නිමිත්ත වශයෙන් පැහැදිලි වූ විට භවාංග චිත්ත පාරිශුද්ධිය පිහිටන උර කුහරය තුල හෘදය වස්තුව තිබෙන පැත්තට අවධානය යොමු කොට බලන්න. බොහෝ වාරයක් අභ්‍යාස කළ විට හෘදය වස්තුවේහි රඳා පවතින භවාංගසිත හෙවත් මනෝද්වාරයේද එම මනෝද්වාරයේ පහළ වී තිබෙන ආනාපාන පටිභාග නිමිත්තද පහසුවෙන් පරිග්‍රහ කළ හැකි වන්නේය. අනතුරුව සමාධි ශක්තිය බලවත් වන ලෙස තහවුරු කරගෙන එම භවාංග මනෝද්වාරය හා මේ ආනාපාන පටිභාග නිමිත්ත එකට පරිග්‍රහ කොට ධානාංගයන් සලකා බලන්න. මෙම භවාංග මනෝද්වාරය තුල එම ආනාපාන පටිභාග නිමිති අරමුණ එල්ල වී ප්‍රකට වීම සිදුවන විට මෙම ආනාපාන නිමිත්ත අරමුණු කොට ධානාංගයන් බොහෝ වාරයක් සලකා බැලුව විට ටිකෙන් ටික පහසුවෙන් පරිග්‍රහ කළ හැකි වනු ඇත. ප්‍රථමයෙන් ධානාංගයන් එකක් පාසා ප්‍රකට වනසේ පරිග්‍රහ කළන්න. අනතුරුව ධානාංග පහම එකවරට ප්‍රකට වනසේ පරිග්‍රහ කරන්න. සමවැදීම බහුල කරන්න. ප්‍රත්‍යවේක්ෂාව අඩු කරන්න. මේ ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ මගින් ළඟා විය යුතු ලබාගත හැකි ප්‍රථම ධානයේ ඇති ප්‍රථම ධානයට පැමිණි ආදුනික පුද්ගලයෝ සමවැදීම බහුල කරත්වා ධානාංගයන් ප්‍රත්‍යවේක්ෂාව අඩු කරත්වා මක්නිසාදයත් ධානාංග ප්‍රත්‍යවේක්ෂාව වහුල පුද්ගලයාට ධානාංග ගොරෝසු බවට පත්වී පෙනී යා හැකිය ධානාංගයන්ගේ ප්‍රත්‍යවේක්ෂාව බහුල වීම නිසා මෙසේ ධානාංගයන්ගේ පෙනී යාම සිදු වී ඇත ප්‍රථම ධානයේ ප්‍රගුණභාවයේ ඇතිව පහසුවෙන් සමවැදීමේ ශක්තිය තිබෙන තත්වයට තවමපත් නොවි ඇති නිසා ධානයන්ගේ දුර්වල තත්වයක තිබියදීම පෙනී යා හැකිය. මෙසේ පෙනී ගිය පසු එම යෝගාවචර පුද්ගලයාගේ එම ධානාංගයන් දුර්වල වීමේ අඩුපාඩුව නිසා ආනාපාන සති සමාධි භාවනාව මගින් ඉහළ ද්විතීය ධානයට නැංවීමට කැමැතිවන නමුත් හේතු ධර්ම නොලැබී යන්නේය. එම යෝගාවචර පුද්ගලයා ප්‍රථම ධානයට සමවැදීම බහුල වීම පිණිස දක්ෂව සම්පූර්ණව නොවැඩීම ප්‍රගුණ නොකිරීම නිසා දෙවැනි ධානයට යාමේ අභිලාෂය ඇතිව උත්සාහ කළද දැනටමත් ලබා ඇති ප්‍රථම ධානයෙන්ද පිරිහි යාමට ඉඩ තිබේ. ද්විතීය ධානයට යාමට කැමැති වුවද අපොහසත් විය හැකිය. විසුද්ධි මාර්ගයේ 112 පිටුවෙන් පංච ධාන අංගයෝ 1 විතක්ක ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ මතට සිත නැංවීමේ ස්වභාවය 2 විචාර ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ නැවත නැවතත් සලකා බැලීම හෙවත් විචාරීම. 3. පීති ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ මත ප්‍රමෝදයට පත්වීම. 4. සුඛ ආනාපාන පටිභාග නිමිත්ත අරමුණේ රසය සුවසේ විඳීම සැපවත් වීම. 5. ඒකාග්‍රතා ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ මතම සිත වැටීමෙන් වන ශාන්ත භාවය එකඟ බව තහවුරු ස්වභාවය පංච වසී භාව 1. ආවජන වසීය ධානයට සමවැදීමෙන් පසු ධානාංගයන් රිසිසේ සලකා බැලීමේ ශක්තිය ඇති බව 2. සමාපජ්ජන වසීය තමා කැමැති පරිදි සමවැදීමේ ශක්තිය ඇති බව 3. අදිඨාන වසීය ධානය පැයක් දෙකක් ලෙස රිසිතා කාලය නියම කොට අදිෂ්ඨාන කොට සමවැදීමේ ශක්තිය ඇති බව. 4. වුට්ටාන වසීය නියම කරගත් කාලය අනුව ධානයෙන් නැගී සිටීමට ශක්තිය ඇති බව. 5. පච්ච වෙක්කන වසීය ධානාංගයන්ගේ රිසිසේ සලකා බැලීමේ ශක්තිය ඇති බව. ධානාංගයන් ශීඝ්‍රයෙන් නුවණින් සලකා බැලිය හැකි මනෝද්වාරා වජ්ජනයෙහි ශක්තියට ආවජන වසී යයි කියන අතර ධානාංගයන්ම සීක්‍රේන් සලකා බැලිය හැකි වූ පච්චවෙක්කන ජවනයන්ගේ ශක්තිය පච්චවෙක්කන වසී යයි කියනු ලැබේ. මනෝද්වාරා වජ්ජනයක් හා පච්චවෙක්කන ජවනයෝ මනෝද්වාර වීති තුල ත්‍රිලක්ෂණ එකක් පසුපස එකක් ලෙස ඇති ධර්මතාවය වන්නාහ. විසුද්ධි මාර්ග 113 පිටුවෙන් පින්වත් ඔබ මේ ධානාංගයන් වගකීමෙන් යුතුව ප්‍රගුණ කරන්න. අනතුරුව ඉහතින් විස්තර කර පරිදි ධානාංගයන් සලකා බලන්න. ප්‍රථම ධානයේ ධානාංග පහ ඉහත දක්වා ඇති පරිදි ප්‍රකට වූ කල මෙම වසී භාව පහ අනුව දක්ෂවන තෙක් ප්‍රගුණ කරන්න. ද්විතීය ධානයට මේ වසීභාව පහ මුදුන්පත් කරගනු සඳහා දක්ෂ ලෙස ප්‍රගුණ කළ යෝගාවචර පුද්ගලයා විසින් සම්පූර්ණ ලෙස ප්‍රගුණ කළ ප්‍රථම ධානයෙන් නැගී සිට නීවරණයන් බැහැරලන මුල් අවස්ථාව නිසා මේ ප්‍රථම ධාන સમાපත්තිය සමීපව ඇති නීවරණ සතුරන් සහිතයයිද විතක්ක ਵਿਚාරයන් ඕලාරික වීම හේතුවෙන් කැඩී බිදී යාමේ ස්වභාවයන් යුක්ත වන නිසා දුර්වල ධානාංග සහිත වන්නේ යයිද මෙලෙස ප්‍රථම ධානයේ ආදීනව සලකා බලා ද්විතීය ධානයේ ශාන්ත වූ ධර්මයන් අපේක්ෂා කරනුයේ ප්‍රථම ධානයේහි කැමැත්ත බැඳීම නම් වූ නිකාන්තිය දුරුකොට ද්විතීය ධානයේ ලැබීමට කැමැත්තෙන් ආනාපාන සමාධි භාවනාව උත්සාහයෙන් කළ යුතුය ආනාපාන පටිභාග නිමිත්ත අරමුණටම ඉහත සඳහන් කරුණු අනුව සිත යොදා අවධානයෙන් භාවනා කළ යුතුය. මේ අවස්ථාවේදී ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ වශයෙන් මෙනෙහි නොකරන්න. ඒ දෙස සාවධානව බලන්න. බලාගෙන භාවනා කරන්න. ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල මෙනෙහි කිරීම කරන්නා වූ විතක්ක ਵਿਚාර යනු වචී සංඛාරයයි මජ්ක්‍ධිම නිකාය 1 706 පිටුවේ කී ලෙසින් ආශ්වාස ප්‍රාශ්වාස වචනෙන් කියමින් මෙනෙහි කරන විට වචී සංඛාර වන විතක්ක ਵਿਚාර අලුත් වැඩියා කරයි. එම නිසා බහැර නොකල හැකි බහැර වුවද නැවත ඇතුළු වීමට ඉඩ ඇත. මේ නිසා ද්විතීය ධානයේ සිට ඉහළ ධානයන් සඳහා වචනෙන් මෙනෙහි නොකල යුතුය. ආනාපාන පටිභාග නිමිත්ත දෙස සාවධානව බලා සිටීම පමණක් කරන්න. බලාගෙන භාවනා කරන්න. මෙලෙස උනන්දුවෙන් භාවනා කරන විට එම යෝගාවචර පුද්ගලයා යම් විටක ප්‍රථම ධානයේ නැගී සිටිනුවේද ආනාපාන පටිභාග නිමිත්තම පරිග්‍රහ කරනා වූද එයම සිහිපත් කර දෙන්නා වූද සතියෙන් පරිපූර්ණ වෙයි. එම අරමුණ සවිස්තරව ප්‍රකටව දැනගැනීම කරන සම්පජඤ්ඤයෙන්ද සම්පූර්ණ වූ ඔහුට ධානාංග වෙත නුවණින් අවධානය යොමුකොට සලකා බලන විට විතක්ක ਵਿਚාරයන්ගේ ඕලාරික බව ප්‍රකට වේ. ප්‍රීති සුඛයන්ද චිත්ත ඒකාග්‍රතාවයේද ශාන්තභාවයේද ප්‍රකට වේ. එම අවස්ථාවෙහි ඕලාරික ධානාංගයන් බැහැර කිරීමට කැමැත්තද ශාන්ත වූ ධානාංගයන් ලබා ගැනීමට කැමැත්තද ඇතිව එම ආනාපාන පටිභාග නිමිත්ත අරමුණටම නැවත නැවතත් අවධානය යොමු කරන්න. සාවධානව හිත යොමු කරමින් සිටින්න. මෙලෙස භාවනා කරන යෝගාවචර පුද්ගලයාගේ సంతානේ ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන ධානාංග තුන ඇති ද්විතීය ධානය පහළවනු ඇත. විසුද්ධි මාර්ගයේ 114 පිටුවෙන් තෘතීය ධානයට ඒ ලබාගත් ද්විතීය ධානයේද වසීභාව පහ අනුව දක්ෂවන ලෙසට ප්‍රගුණවන ලෙසට අභ්‍යාස කරන්න. එම භාවනා මාර්ගය මගින් ද්විතීය ධානය ලබාගත්තා වූද එම දෙවන ධානයේ වසීභා පහ අනුව දක්ෂව ප්‍රගුණ කළා වූද යෝගාචර පුද්ගල තෙමේ වසීභාව පහ අනුව පරිචයකින් යුතුව අභ්‍යාස කළ දෙවනි ධානයෙන් නැගී මේ ද්විතීය ධාන සමාපත්තියට විතක්ක ਵਿਚාර නම් වූ සතුරා ආසන්නව ඇත්තේ යයිද මේ ද්විතීය ධාන සමාපත්තිය තුල සිත චංචල කරවන දුර්වලකමින් යුත් ප්‍රීතිය ඇති මේ ප්‍රීතිය හේතුවෙන් ද්විතීය ධානය ඕලාරිකයයි කියනු ලැබේ. මෙලෙස දේශනා කොට ඇති පරිදි ප්‍රීතිය ඕලාරික වීම නිසා දුර්වල වූ ධානාංගයක් වෙයයිද මෙලෙස ද්විතීය ධාන සමාපත්තියේ ආදීනව සලකා බැලිය යුතුය. ඉන්පසු තුන්වන ධානයේහි ශාන්ත බව සිතා දෙවන ධානයට සමවැදීමට කැමැත්ත නම් වූ නිකාන්තිය දුරුකොට තෙවන ධානයට යාමට කැමැත්ත ඇතිව ආනාපාන සති සමාධියේ පටිභාග අරමුණට සිත යොදමින් භාවනා කළ යුතුය. මෙලෙස උනන්දුයෙන් භාවනා කරන පුද්ගලයා හට දෙවන ධානයෙන් නැගී ආනාපාන පටිභාග නිමිත්ත අරමුණු කොට පරිකර්ම කිරීමෙන් සතිය සම්පූර්ණ වේ. එම අරමුණ විසදව දැක සම්පජාඤ්ඤයෙන්ද සම්පූර්ණ වී ධානාංගයන් අරමුණු කොට ඥාණයෙන් සලකා බැලීමේදී ප්‍රීතිය ඕලාරික වශයෙන් වැටහෙන්නේය. සුඛයද ඒකාග්‍රතාවයේද ශාන්ත ලෙස වැටහෙනු ඇත. එම අවස්ථාවේ ඕලාරික ධානාංගයන් ඉවත් කිරීමේ කැමැත්තෙන් හා ශාන්ත වූ ධානාංගයන් ලබා ගැනීමට උත්සාහයෙන් එම ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි නැවත නැවතත් සිත සමාධි කරන්න. මෙලෙස සමාධි කරන යෝගාවචරයාගේ సంతානයේ සුඛ ඒකාගතා යන ධානාංග දෙක සහිත තෙවන ධානයේ තහවුරු වනු ඇත. විසුද්ධි මාර්ගයේ 117 පිටුවෙන් මේ තෘතීය ධානයේ తත්‍ර මංජ තත්තා චෛතසිකය නම් වූ తత్‍ර මංජත උපේක්ඛාව විතක්ක ਵਿਚාර පීති යන මේවා නැති නිසා ඊටමත් ප්‍රකට වන්නේය. මධ්‍යස්ත ලෙස භාවනා කරන්නා වූ සතිමත් වූ සුඛයටපත් වූ පුද්ගලයෙක්යයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්යයන් වහන්සේලා මේ ත්‍ෘතිය ධානයෙන් පරිපූර්ණ වූවන් වර්ණනා කරනසේක පසසනාසේක මේ ධානයේ తత్రమంజ තත්තාවේද සතියේද සුඛයේද ශක්තිය ඊ타මත් ප්‍රකටව උතුම් ලෙස පවතින්නේය. ලෞකික සුඛයන් අතරින් මේ තෘතිය ධාන සුඛය උසස්ම සුඛය වන්නේය. මින් ඉහළ ධාන සුඛ වේදනාව ඇසුරු නොකරමින් උපේක්ඛා වේදනාවෙන් පමණක් යුක්ත වන්නේය. මේ තෘතීය ධානය පංච වසීතාවෙන් මනා ලෙස ප්‍රගුණ වනසේ වසී කරන්න. චතුර්ථ ධානයට ඉහත සඳහන් කළ පරිදි තෙවන ධානය ලැබූ යෝගාවචරයා වසීතා පහ අනුව දක්ෂ ලෙසට ප්‍රගුණ කොට එම තෘතීය ධානයේ නැගිට එහි ආදීනව මෙනෙහි කළ යුතුය. මේ ත්‍ෘතිය ධාන සමාපත්තියට ප්‍රීතිය නම් සතුරා ඇත. එය නීවරණයන්ට ආසන්නය. එම ධානාංගයන් කෙරෙහි සිත ඇලී පවතින්නේය. මේ හේතුවෙන් ත්‍ෘතිය ධානය ඕලාරිකයයි කිව හැකිය. දීගනිකාය 1 130 පිටුවේ මෙසේ ඕලාරික බව හේතුවෙන් සුඛය දුර්වලව ධානාංගයක් වන්නේය. මේ ලෙසට තෘතීය ධාන සමාපත්තිය ආදීනව සලකා චතුර්ථ ධානය ශාන්ත ලෙස සලකා ගත යුතුය. තෘතීය ධානයේ පිළිබඳ ආසාව නිසා නිතර ඇසුරු කරන සුඛ නිකාන්තිය දුරුකොට චතුර්ථ ධානයට පැමිණීමේ කැමැත්ත අනුව ආනාපාන සති සමාධි භාවනාව වැඩි යුතුය. ආනාපාන පටිභාග අරමුණ මත ඉහත සඳහන් ආකාරයට සාවධානව භාවනා කළ යුතුය. විසුද්ධි මාර්ගයේ 121 පිටුවෙන් මෙලෙස උනන්දුයෙන් භාවනා කරන විට ත්‍රිතිය ධානයේ නැගී ආනාපාන පටිභාග නිමිත්ත අරමුණම පරිග්‍රහ කරන සතිය සම්පූර්ණ වී එම අරමුණව විසදව දැක ගැනීමෙන් කරන සම්පජාඤ්ඤ ඥානෙන්ද සම්පූර්ණ වී ධානාංගයන් ඥාණයෙන් සලකා බලන විට එම යෝගාවචරයාගේ ඥාණයට චෛතසික සෝමනස්ස යයි කිව යුතු සුඛය ඕලාරික ලෙසට වැටහෙන්නේය. උපේක්ඛා වේදනාවද සිතේ ඒකාග්‍රතාවයද ශාන්ත ලෙසට වැටහි යන්නේය. එවිට ඕලාරික ධානාංගයන් බැහැර කිරීමේ කැමැත්තද ශාන්ත ධානාංගයන් ලබා ගැනීමේ කැමැත්තද ඇතිව එම ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ මත නැවත නැවතත් භාවනා කරන්න. අවධානය යොමු කරවන්න. මෙසේ සිත යොදා භාවනා කරන යෝගාවචරයාගේ సంతානයේ උපේක්ෂා ඒකාග්‍රතා යන ධානාංග දෙක ඇති චතුර්ථ ධානය පහළ වෙයි. මේ සතරවන ධානයේද වසීතා පහ ප්‍රගුණ වනසේ අභ්‍යාස කරන්න. කායික දුක් වේදනාව ප්‍රථම ධානයේ උපචාරක්ෂණයේදීද චෛතසික දෝමනස්ස වේදනාව ද්විතීය ධානයේ උපචාරක්ෂණයේදීද කායික සුඛ වේදනාව තෘතීය ධාන උපචාරක්ෂණයේදීද චෛතසික සෝමනස්ස වේදනාව චතුර්ථ ධානයේ උපචාරක්ෂණයේදීද එකින් එක බැහැර කරයි. විසුද්ධි මාර්ග 121 පිටුව සංයුත නිකාය 5 1 382 පිටුවෙන් චතුර්ථ ධානයේ විශේෂත්වය උරගා බැලීම චතුත්ථ ඥානේ අතිසුකුමෝ අප අපපතිවත්තිමේව පාපුනාතීති අති සුඛමෝති අඤ්ඤත්ත ලාභ හමනෝ කාය සංඛාරෝ චතු තත්‍යානෝ අතික්ඛනේන සුඛමෝ සුකුමාවි වෝපිස්ස තත්ත නත්ති කුතෝ ඕලාරිකතා අපවත්තනෝ තේනාහං අපවත්තිත් මේව පාපුනාතීති තේරුම චතුර්ථ ධානයේදී ඊතා සුකුම අති සුකුම තත්වයට පත්වන්නේය නොපවත්නා තරමට පත්විය යයි සිහි කටයුතුයි අතිසුකුම ඊ타ම සුකුම ස්වභාවයයි ප්‍රථම ද්විතීය තෘතීය ධානයන්හි ඇති ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාරයෝ චතුර්ථ ධානයේදී සුකුම తත්වයේ ඉක්මවා සිටිත් චතුර්ථ ධානයේදී කාය සංස්කාර සුකුමයයි කිව නොහැකි తත්වයටද පත්වෙයි ඕලාරික తත්වය කෙසේනම් පැවැත්විය හැක්කේද මේ නිසා අප්පවත්ති මේව පාපුනාති එනම් නොපවත්නා තත්වයට පත්වන්නේ යැයි අටුවාචාරින් වහන්සේ දක්වා ඇත්තාහ. දීඝ බානක, මජ්ක්‍ධිම බානක, සංයුක්ත බානක යන මේ බානක මහතෙරවරුන්ගේ මතය පරිදි අටුවාවෙහි විස්තර දක්වා ඇත. චතුර්ථ ධානයට සමවැදුණු පුද්ගලයාගේ సంతානයේ ආශ්වාස ප්‍රාශ්වාස නොමැති බවද ඊත සඳහන් අටුවා පාඨයේ පෙන්වා ඇත. එහෙත් මෙහි ඔබ විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේය. ඔබ විසින් මම චතුර්ථ ධානයට පැමිණීමේ යයි තමාට වැටහෙන අවස්ථාවේ තමා හුස්ම ගන්නේද නැද්ද කියා වරින් වර නොබැලිය යුතුය. එමගින් සමාධිය පිරිහි ගොස් ධානයන්ද පිරිහියා හැකිය. චතුර්ථ ධාන සමාපත්තියට නැවත නැවතත් විශ්වාසයෙන් සමවදින්න. එම අවස්ථාවේ හුස්ම නොගන්නේ නමුත් වෙන විදියකින් කිවතොත් චතුර්ථ ධාන සමවතේ ආශ්වාස ප්‍රාශ්වාස නැතත් ධානාංගයන් ප්‍රත්‍යවේක්ෂා කරන මනෝද්වාර ජවන වීතිවලද හුස්ම ගැනීම නොගැනීම ප්‍රත්‍යවේක්ෂා කරන කාමාවචර ජවන මනෝද්වාර වීතිවලද ආශ්වාස ප්‍රාශ්වාස පැවැත්විය හැකි ජවන වීතිසිත සන්තතිය පවතින්නේය. මේ නිසා හුස්ම ගැනීම නොගැනීම බලමින් සිටින විට කාමජවන මනෝද්වාර වීතීන්ගේ පැවැතීම හේතුවෙන් පැන ඉතා සියුම් ආශ්වාස ප්‍රාශ්වාසය ලදරුවෙකුගේ හුස්ම ගැනීමසේ සමහර යෝගීන්ට වැටහීමට ඉඩ තිබෙයි. චතුර්ථ ධාන සමාපatti අවස්ථාවේ හුස්ම නොවැටෙන නමුත් මෙය පිරික්සන විට හුස්ම ගැනීම වන්නේය. මේ නිසා ආරම්භයේදී හුස්ම ගන්න නොගන්නා බව නොසොයා චතුර්ථ ධානයට නැවත නැවත සමවැදීම කරන්න. සතුරුදායක තත්වයටපත් වූ විට හුස්ම වැටෙන නොවැටෙන බව පරීක්ෂා කොට බලන්න. උපේක්ෂා ඒකාග්‍රතා නම් වූ ධානාංග දෙක චතුර්ථ ධාන උපචාර අවස්ථාවේ ප්‍රකටව මතුවේයි. එම නිසා චතුර්ථ ධාන උපචාර සමාධි අවස්ථාව හා චතුර්ථ ධාන අර්පණ අවස්ථාව ධාන අංග වශයෙන් එකිනෙක වෙන්කොට හඳුනා ගැනීම මදක් අපහසු විය හැකිය. උපචාර සමාධි අවස්ථාවේ හුස්ම වැටීම සිදු වෙයි. මේ ගැන සතිමත් වන්න. පින්වත් ඔබ එම චතුර්ථ ධානයේද වසීතා පහ අනුව ප්‍රගුණ වන තෙක් අභ්‍යාස කරන්නේ පැහැදිලි ආලෝක ශක්තිය පරියෝදාත වන ඊටමත් දිලිසෙන තෙක් අභ්‍යාස කරන්න. එම අවස්ථාවේදී විපස්සනාවට හැරෙමීමට කැමති නම් හැරවිය හැකිය. එහෙත් චතුරාර්යකා නම් වූ ආරක්ෂක භාවනා වඩන හැටි විපස්සනාවට හැරවීමට කලින් මෙහිදී විස්තර වශයෙන් පැහැදිලි කරන්නෙමු. ඕදාත කසිනේ සිට පුහුණු කොට පැමිණි යෝගීන් ඊතා පහසුවෙන් චතුරාරක්ෂක කර්මස්ථානයක් වෙත මාරුවීම කරන බව අත්දැක ඇත්තෙමු. ධාතු කර්මස්ථානය විස්තර ක්‍රමයේ සම්බන්ධයෙන් පුහුණුවද බොහෝ උපකාර වන්නේය. මේ නිසා චතුරාරක්ෂ කර්මස්ථාන විස්තර කිරීමට කලින් දෙතිස් කොටස් භාවනා ක්‍රමය, අට්ඨික කර්මස්ථානය භාවනා කරන ක්‍රමය හා ඕදාත කසිනය භාවනා කරන ආකාරය විස්තර කොට දක්වන්නෙමු. අතිශයින් පැහැදිලි ආලෝක తත්වය දිදුලන වඩ වඩා තියුණු తත්වයට පත්වන තෙක් ආනාපාන චතුර්ථ ධාන සමාධිය නැවත නැවතත් තහවුරු කරන්න. ඉහත සඳහන් ලෙසට ආලෝකයේ දිලිසෙන තියුණු తත්වයට නැවත නැවත පත්වීට එම පිරිසුදු ආලෝකයේ උපකාරයෙන් පහත සඳහන් දෙතිසක් වූ කොට්ටාස සිතින් බලන්න. මෙහිදී 20ක් පමණ වූ පටවි කොටස් වරකට පහ බැගින් කොටස් කරද ආපෝ කොට්ටාස 12 6 6 බැගින් කොටස් කොටස් කොටද සම්මර්ෂණය කරන්න. පිළිවෙලට කොටස් එක එක ගෙන භාවනා කරන්න. පිරිසිදු මූණ බලන කණ්ණාඩියක් තුලින් බැලූ කල තම මුහුණේ හැඩවුරු ප්‍රකටව පැහැදිලිව දැකගත හැකිවන්නාසේ දෙතිස් කොටසද පැහැදිලිවම දැකගත හැකිවනසේ භාවනා කරන්න. මේවා මත භාවනා කරන විට ආලෝකයේ ප්‍රභාස්වල ශක්තිය දුබල වී අඳුරු වී කොට්ටාශයන් අපැහැදිලිව අප්‍රකට යානම් ආනාපාන චතුර්ථ ධාන සමාධිය නැවත වරක් තහවුරු කරන්න. ආලෝකයේ ප්‍රභාස්වර ශක්තිය පැමිණි විට නැවත දෙතිස් කොටස් අනුව භාවනා කරන්න. සිතේ ආලෝක ශක්තිය දුර්වල වන අඳුර පහළ වන වාරයක් පාසා ඉදිරියේදී මේ ක්‍රමයම අනුගමනය කරන්න.